අවසරයි ගරු කටයුතු ස්වාමින් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 110 වෙනි භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ ඔක්තෝබර් මාසේ 31 වෙනිදා අද අපිට මේ අවස්ථාවේ ධර්ම දේශනා සඳහායි කාලයපත් වෙලා දීපත් වෙලාදී එනිසා සීලුම දෙනා මේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවතුන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 ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං තීති අවසරයි කරු කටයුතු ස්වාමින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ pāli පාඨය උද්දృతගත් උද්දృత කරගත්තේ අපි මුලින්ම මතක් කරගත්ත ඒ සාරිපුත්ත මහා ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච දසුත්තර සූත්‍රය. මේක දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන අවසාන සූත්‍රය. මේකෙදී මේ ඉදාවුසෝ බික්ඛු වේදනා සුවේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ ආදි වාසයෙන් දැක්වෙන මේ pāli පාඨය ඉදිරිපත් කරන්න හේතුව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින්ම මුලින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන්. මේ පිළිතුර දෙන්න ඕන නිසා නැත්නම් මේ පිළිතුර උලුප්ප දක්වන්න ඕන නිසා හුවා දක්වන්න ඕන නිසා සාරිපුත්‍ර ස්වාමීන් අහනවා කත මේ චත්තාරෝ ධම්මා භාවේ තබ්බා මේ වැනි ශාසනයක් හම්බ වෙච්ච වෙලාවක වැනි මනුස්සාත්ම භාවයක් ලැබිච්ච වෙලාවක ක්ෂණ සම්පත්තියක් ලැබිච්ච වෙලාවක මොනවද වැඩි යුත්තේ කියලා. නැත්නම් වැඩි යුතු ධර්ම හතර මොනවද කියලා. ඒකට සරුවචනේ සාරිපුත්‍ර ස්වාමීන් දෙන කෙටි පිළිතුර තමයි චත්තාරෝ සතිපට්ඨාන. සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරලා තියෙනවා සතර සතිපට්ඨානය කියලා. දැන් මේකට කියන ಉದ್ದೇಶය කියලා. සාරිපුත්‍ර ස්වාමීන් මාත්‍රුකා කියනවා. ඊට පස්සේ නිर्देश දෙනවා. නිर्देश කරනවා මේ සතර සතිපට්ඨානය කියලා මම සඳහන් කෙරුවේ මොකටද? ඊට පස්සේ නිर्देशය සමයි ඉදාහුසෝ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ඉදාහුසෝ බික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති ඉදාහුසෝ බික්ඛු චේතන චිත්තේ චිත්තානුපස්සී විහෙරති ඉදාහුසෝ බික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ඊට පස්සේ එක එක පාඩයක් වෙන් වෙන් වශයෙන් සඳහන් කරනවා එතනින් එහා එතනින් එහාට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයේ විස්තර සපයන්නේ නැහැ. නමුත් අපි ඒක මාතෘකා වශයෙන් අරගෙන සරුවචන් වහන්සේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේත් ත්‍රිපිටකයේ යම් යම් තැන්වල දේශනා කරන ලද ඊතුරු කොටස් ඒ මාතෘකා පාඩේට අදාළ කොටස් අපි ඉදිරිපත් කරගෙන අපි මේ කරගෙන යන ආ වූ භාවනා වැඩපිළිවෙලට නැත්නම් මේ Brahmacharya ජීවිතේට යෝගාවචර කමට මේ පාඩයෙන් ගන්න පුළුවන් ආදර්ශ පාඩ උපදේශ උපහැරණ රූපක නිදර්ශන ඉදිරිපත් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපිට දල වශයෙන් කියන්න පුළුවන් අද දවසේ අපි මේ වේදනානුපස්සනාව ඉගෙන ගන්න හදනවායි කියලා. ඉතින් මේ වේදනානුපස්සනාවට අපි ආවේ ඉස්ලාම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරපු කතමේ චත්තාරෝ ධම්මා බහුකාරා කියලා මේ භාවනා ජීවිතයකට අවශ්‍ය කරන බහූපකාර ධර්ම හතරක් විස්තර කරලා ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න වශයෙන් අහන ඒ හතර ලැබිච්ච කෙනා වැඩි යුත්තේ මොනවද කියන ප්‍රශ්නය අහලා ඒකට දෙන පළවෙනි උත්තරේ තමයි හතරෙන් පළවෙනි එක තමයි කයෙහි කයානුව බලනාසුලුව ගත කරන්නයි කියන්නේ. ඉතින් ඊට පස්සේ තමයි දැන් යන්න හදන්නේ වේදනානු වේදනාසු වේදනානු පස්චි. වේදනාවන් කෙරෙහි වේදනාව අනුව බලන. එතකොට මේකේ වේදනා කියන වචනය දෙපොලක සඳහන් වෙනවා. වේදනාසු වේදනා කෙරෙහි වේදනානුපස්සී වේදනාව අනුව බලන්නේ කියලා. ඉතින් මේකට ඉංගියක් තමයි ඉස්සල්ලාම අපිට හම්බෙන්නේ කායේ කායානුපස්සී. කායෙහි කායානුව බලනා සුළු. ඉතින් ඒකෙදී මතු කරගන්න උත්සාහ කළේ ඊයේ කතාව මම මේ පිටු කරලා සාරාංශ කරලා මතක් කරන්නේ මේ කායෙහි සම්පජාන අසම්පජාන අචේතනික සචේතනික සවිඥානික අවිඥානික වශයෙන් ක්‍රියාකලාප දෙකක් තියෙනවා. ඒකේ කෙලස් තියෙන්නේ ආත්ම අදහස් තියෙන්නේ මාන්නේ තියෙන්නේ ඔක්කොම කෙලස් තමයි ඔක්කොම තියෙන්නේ සවිඥානික කොටස විතරයි. එනතන සසංඛාර කොටස විතරයි. සචේතනික කොටස විතරයි. ඒත් එක්කම හැංගිච්ච පැත්තක් තියෙනවා මේ කයක් ජීවත් කරනකොට අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව ගොඩාක් වැඩ අපි මේ ජීවත් වෙන පුංචි කාලය ඇතුළත අපි කිව්වොත් අවුරුදු 20ක් ජීවත් වෙනවනම් ඕකෙන් අවුරුදු 60ක් විතරම බුදිනවා. කාලා බුදි, කලා නිදි සම්මානයක් දෙන්න වටිනවා. ඊට පස්සේ ඒකෙන් ඒ අවුරුදු 60 ගත්තත් ඕකේ ළමා කාලේ කියලා තුنين එකක් ඒ පැත්තෙන් කැපෙනවා. ඊට වයසට ගිහිල්ලා පස්සේ කැල්ල කැපෙනවා. ඉතුරු වෙන ওই ටිකේ තමයි ඔය ඔක්කොම ශ්‍රී ලංකාරකම් තියෙන්නේ. ඒකේ සක්‍රීය ක්‍රියාකාරීත්වය කොච්චරද කියනවනම් අපි ඔය ළමා ජීවිතය අයින් කරලා වයසට යන්න ඉස්සලා තියෙන මේ සක්‍රීය ජීවිතය ගත්තොත් ඒකේ වැඩියෙන්ම ක්‍රියාත්මක වෙන්නේ සචේතනික සසංකාරික සවිඥානික දේවල්. කොච්චරද කියනවනම් ඒ ක්‍රියාකාරීත්වයේ වැඩිකම නිසා මේ ජීවිතේ මේ භවයේ මේ කයක් පණ ඇති කය පවත්වනකොට අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව දෙයක් වෙන බවවත් අපි දන්නේ ඇත්තටම ස්වභාව ධර්මයේ පරිණාමයේදී ඒ අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව සිදුවෙන දේ තමයි නිින්ද කියන්නේ. නිින්ද 150ට 50ට නැත්තම් ජීවිතයක් ගෙනියන්න බෑ. මොකද ඒ තරම අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අමුඩ ගහගෙන වැඩ. කිසිම වෙලාවක ශරීරයේ සිටින දෙයකට විස්වාසයක් විවේකයක් දෙන්නෙම නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ. ඒ වැඩ කරන හැම වෙලාවෙම මේ ක්‍රියාශක්තිය, මානසික ක්‍රියාශක්තිය වැඩ කරන මිසක් අර අවිඥානික පැත්තක් කරන්න බෑ. ඒ නිෂ්කාශනය සිද්ධ වෙන්නේ රෑ නින්දෙත තමයි. ඒ නින්ද දවස් 3ක් එක දිගට ගියේ නැත්තම් භයානකම ලෙඩේ. ලෝකේ තියෙන භයානකම ලෙඩේ තමයි ඒක දිගට නිදාගත්තේ නැත්තම්. මොකද එතකොට මේ 6ට දෙන වදේ මේ කයර දෙන අසමබර වූ ව්‍යායාම නිසා මේ කය මැරිලා යනවා උද්දණ්ඩක් විරුටලා දැමා වගේ. කිසිම අනුකම්පාවක් තෙතක් නැතුව අපි මේකට හිරේට වැඩිච්ච මිනිහෙකුට උදේට කසපාර 300යි, දවල්ට කසපාර 300යි, රැයට කසපාර 300යි වගේ සදා සැලසුම් කර කර වැඩ දාගන්නවා මේකේ. කොච්චරද කියනවනම් අසංස්කාරිකව සිද්ධ වැඩ වගේ වෙන බව දන්නෙත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ කායේ කාය අනුපස්සී කියනකොට සියලු අදිෂ්ඨාන ශක්තිය වලින් සියලු ශ්‍රද්ධාවෙන් සියලු සීලයෙන් සියලු සතිය යොදවලා දැක දැක දැන දැන අසංස්කාරික දෙයට ඉඩ දෙන්නේ කියනවා. මේක ආධ්‍යාත්මය. මේක ආගම. සිල් අරගෙන සුදු රෙද්දක් ඇඳගෙන අතපය හොඳට පිරිසිදු තියාන කවුරු හරි කල්බරදී පැදුරක් කළ දෙයි බුදිය ගන්නේ ඒ වෙලාවේදී හොඳ පටල කොට එක වාඩි වෙලා හොඳට කය සම්බර කරගෙන යමක් නොකර වෙන දේ දිහා බලන්න කියලා ඔච්චරයි බුදුහාමුදුරෝ මේ ශික්ෂා වශයෙන් පෙන්වන්නේ. ඒක කරන්න බෑ. මොකද ඒ තරම් එක දුවලා දුවලා නටලා නටලා මේ කස කවල කස කවල තියෙන එක මොනම තාලකින්වත් එක තැනක තියලා ඒකේ සසංකාරික කොටස් ශික්ෂණය කරලා අසංස්කාරික දේවල් දිහා බලන්න කිව්වහම එක්ක ඇස් දෙක වහන්න බයයි. එක්ක තනි වෙන්න බයයි. එක්ක මේ දෙයට ඉබේ අnderලා බලන්න ඉන්න බයයි. මේකත් භාවනාවක්ද කියලා අහනවා. මේකත් ආධ්‍යාත්මෙද කියලා අහනවා. මම මොකද්ද කරන්න ඕනේ කියලා. කට්ටියට ඕනේ මොනව හරි කරන්න. බුදුරජාණන් වහන්සේ දන්න ජාතියෙන් කියන මොනවත් නොකර ඉන්නයි මම මේ පුරුදු කරන්න හදන්නේ. අනේ එහෙමනම් අපි ඊගා බුදුහාමර වෙනකන් හරි ඉන්නම්. උන්දවත් අපිට කියයි දන්නේ මොන හරි කරන්න කියලා. මේ මොන හරි කරන්න දෙනකන් තමයි මේ ඉල්ලන්නේ. මොකද ඒ තරම් මේ මැෂින් එක දුවලා දුවලා දුවලා යන්ත්‍රයේ දුවලා දුවලා අසමබරව සෞඛ්‍යයට බාහිරව පරිසරයට බාහිරව තමන්ගේ අභිවෘතිය කෙලසගෙන මේ දුවන දිවිල්ල අනික් එක්කනට වැඩි ඉක්මනට දුවන්න එතන අනික් කෙනාට වැඩිය මේ මහ පොළොවේ තියෙන දේවල් කාබාසිනේ කරලා පෙරේතකමට කාලා මේක කැතකරනද තියෙන ආසාව. ඉතින් බුදුසසුනන්සි කියනවා හරි හරි ඒවා ඉතින් කාගෙත් හැටි තමයි. මේ මිනිස්සයා විතර නම් අනික් සත්තු එච්චරම නපුරු නෑ. උන් කනවනම් කන්නේ බඩගින්නට අපේ මිනිස්සු කන්නේ ජීවත් වෙන්න කනව නෙවෙයි අපේ මිනිස්සු කණ්ඩ ජීවත් වෙයි. ඒ තරමටම මේ පාටිස් සම්භාය භෝජන සංග්‍රහ. ඉතින් එහෙම ගත කරන බුදුජානනාංශී තාමත් සාරා සංඛේ කල්පලක්ෂය පෙරම් පුරලා විශ්වසනීය වචනයක් හදාගෙන උන්වහන්සේ කියනවා මගේ නාමයෙන් බුද්ධ සද්ධායෙන් සීලක නාමයෙන් සතියක නාමයෙන් කය ඕම තැම්පත් කරලා මේක බලන්න ඉතිමක ලොකුම පින. කවුරුවත් කැමති නැහැ. ඔක්කොටම ඕනේ එහෙම ඉතින් පිනක් වෙනවා නම් කෝ ගෙජ්ජි හෙල්ලෙන්න එපා. බෙර ගහන්න එපා. හඩු ගඳ ගහන්න එපා. සෙනඟ වැඩි වෙලා. මල් තියෙන්න එපා. හඳුන් කුරු තියෙන්න එපා. කෝ නෑනේ මේකේ මොනම පින්කමක්වත් නැහැ. ඒ නිසා කවුරක්වත් කැමති නැහැ. මේ කායේ කායानुපස්සී විදිහට කායේ සසංකාරික කොටස් හැකිතාක් දුරට නතර කරලා අසංස්කාරිකව වෙන දේ බලන්න. ඒක බලපොකිනාට තියෙන අසංස්කාරික කොටස දැන්නම නිවන් දැකලා තියෙන්නේ. ඒක කවදාත් කෙලෙස් නැහැ. ඒක කිසිම කෙනෙකුගේ පාලනයක නෙමෙයි සිදු වෙන්නේ. ඉතින් අපිට අත්තනින් මෙතනින් කලාතුරකින් ඉතින් දුන්නේ අද තුන්වෙනි දවසනේ. ඔන්න එතකොට එක්කෙනෙකුට දෙන්නෙකුට තියෙනවා මේ ඇවිදිනකොට ඇවිදිනකොට එකවරම විනාඩි 10ක් 15ක් ගියා ගියාට පස්සේ ඔන්න අනායාසයෙන් ඇවිදිනවා පේනවා. සතියක් තියෙනවා, සීලෙත් තියෙනවා, ශ්‍රද්ධාවක් තියෙනවා. ඇවිදින්නෙක් එතන නෑ ඇවිදීමක් තියෙනවා. ඉඳවපු ගමන් ආස්වාද ප්‍රසවාස කර කර ඉන්නකොට ඉබේම හුස්ම රැල්ල ආස්වාසේ නාස්පුඩු පුරාගෙන පුරවාගෙන සීතලට යනවා. ප්‍රස්වාසේ නාස්පුඩු පුරවාගෙන පල්ලෙහාට යනවා. අසංස්කාරිකෝ මේක වෙනවා. ඒක අහම්බෙන් කලාතුරකින් ඒකට හරි සතුටක් ඇති වෙනවා. හරි ප්‍රීතියක් පහළ වෙනවා. ඉබේ හුස්ම ටික වැටෙනවා. ඉඳගෙන ඉන්නවත් දැනෙන්නෙත් නැහැ. කයි අඩිපහටිය කොටස තියෙනවත් දන්නේ නැහැ. එක්කෝ එක්කෝ උඩහ කොටස තේරෙන්නේ නැහැ. ඒත් වැඩේ යනවා. ඉතින් කමට අහන සුද්ධ වුණොත් එහෙම නැත්නම් අපි කිව්වොත් යෝනිසමංචකාරය පහළ වුණොත් හරියට මනසිකාරය යොදන්න දන්නවනම් එයාට කියනවා අන්න එහෙම අනායාසයෙන් සක්මන් වෙන තැනට ක්‍රමසහ විදි යොදවලා තමන්ගේ ඥාන යොදවලා වැඩි වේලාවක් ඕක දිහා බලනින් අනායාසයෙන් ආසත් ප්‍රසආචෝ පිම්බීම වෙන හැටි බලලා පේන දේ ඔක්කොම ඒක තමයි හරි දේ කියලා හිතලා ඇඟිලි ගැසීම් නොකර ප්‍රතික්‍රියා නොකර මේක මෙහෙම වේවා මෙහෙම වේවා ප්‍රාර්ථනා නොකර මේක දිහා බැලලා ඒක මැනික ඉල්ලමකින් මැනික් ගන්නවා වගේ ඉබේ සිදුවෙන දේ ගන්න කියහම පස්සේ හිතන්න කවදා හරි මේ යෝගාවචරයට ඒ අනායාසයෙන් සිදුවෙන කොටස භාවනා ප්‍රතිඵලයක් කියලා තේරුණ දවසේ ඒ ආවොත් එයා දන්නවා දැන් කායේ කායානුපස්සී එතකොට මේ ඉඳගෙන ඉන්නව විතරක් නෙවෙයි, සක්මනේ විතරක් නෙවෙයි, වැසිකිළියට ගිහිල්ලා වාඩි වුණාට පස්සේ මූත්‍රා ගන්නකොට, මල බහ ගන්නකොට, බත් කනකොට, දත් මදිනකොට, ගමනක් යනකොට මේක යන්ත්‍රෙම අයින් කරලා තිබ්බට පස්සේ මේක යන හැටි ඉතින් හිතසලා හිතන්නේ මේක මේ සතිය ගිලිහිලා පාලනයෙන් අයින් වෙලා මොකදෝ වෙනවා වගේ නම පහුවෙනකොට තේනවා මේක තමයි ආධ්‍යාත්මය මේකට මේ දඹදිව යන්න ඕන කමක් ඇත්තෙත් නැහැ වැසිකිළියට එකක් ගියත් එකයි ගඳ කිළියට ගියත් එකයි මල පහ කරත් එකයි මල පූජා කරත් එකයි ඒ පූජා කරන මලයි පහ කරන මලයි ටිකක් වෙනස් ඒක ප්‍රශ්නයක් ඇත්තේ නැහැ කරන දේ සතියෙන් කරනවා නම් ඔන්න සතිපට්ඨානේ නැත්තම් කායේ කායાનුපස්සී ආවා ඊට පස්සේ මේ යෝගාවචරය හිතනද සාමූහික ප්‍රයත්නයකින් හෝ පෞද්ගලිකව ඒ අනායාසයෙන් සිද්ධ වෙන්නදල්ලා ඒ සියල්ල විසෙහි උපරිම තොරතුරු ගන්න ගියොත් කිසිම තැනක කෙලෙසයක් හොයන්න බෑ. ඒ අනායාසයෙන් සිදුවෙන කිසිම තැනක කෙලෙස් නැහැ. මොකද චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රසිද්ධ පාඩයක් දේශනා කරලා තිනවා. සියලු කෙලෙස් වෙන්නේ චේතනාවත් එක්ක. කර්ම වෙන්නේ, වන්දිගේ වණ්ඩ වෙන්නේ, සංසාරේ ඉඳ වෙන්නේ, හිරේ වැටෙන්න වෙන්නේ, බැනුම් අහන්න වෙන්නේ ඔක්කොම හිතලා කරන චේතනා සහිත දෙයකට. ඉස්සෙල්ලා හිතුවේ එච්චරමයි ජීවිතේ කියලා. චේතනා සහිත ජීවිතේ තමයි මම අම්මා කෙනෙක් නේ. ඉතින් මම දරුවෝ ගැන චේතනා පහල කරන්න එපා. මම තාත්තා කෙනෙක් නේ. මම හම්බ කරන්න එපා. මම රජ්ජුරුවනේ. රට්ටු ගැන හිතන්න එපා. මම අසබලානේ. ඉතින් අපි එක එක එක එක චරිත රඟපාමින් චේතනා කරනවා. බුදුහාමුදුරන් පිළිසෙ දෙන්න දැනගත්තොත් මේ චේතනා නොකර අනායාසයෙන් සිදුවෙන තැන බලාන හිටියොත් ඒකේ කිසිම කෙලේශයක් නැහැ. ඊටාම පිවිතුරු අනාකූල ප්‍රවාහයක් ගලනවා. එතකොට තියෙනවා මේ මම කොච්චර මේක අනාගෙන කක්කගා ගන්න ගියත් නිකන් යnderලා බලන්න හිටියොත් පිවිතුරු ගතිය තියෙනවා. පිරිසිදු ගතිය තියෙනවා. ക്ഷേමය තියෙනවා. විවේක ස්ථානේ තියෙනවා. හැබැයි ඉන්න බෑ. විවේක වෙනවා ඉන්න බෑ. නැගිටලා දුවන්න හිතෙනවා. ඉතින් මේක වැඩි කරගෙන යන ජීවිතයේ Brahmachariyaයි. පැවිද්ද කියනවා මේකට. යෝගාවචරය කියනවා මේකට. ඉතින් මේක කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචරය තේරුම් ගන්නවා හිතාමතා. චේතනා පූර්වකව. සවිඥානකව කරනවනගේ හැම දෙයකම පරිසරයේ කෙලසීමක් සිද්ධ වෙනවා. ආචාර ධර්ම කෙලෙසීමක් සිද්ධ වෙනවා සෞඛ්‍යයට අසම්බර භාවයක් ඇති වෙනවා මානසික කායික රෝග ඇති වෙනවා ඉතින් නොකරත් බෑ. අපිට කවුරු නිකන් කන්න දෙන්නේ නෑනේ. අපි රජපෞල් වල ඇවිල්ලා රාජකුමාරිකාව හෝ රජපැටව නෙවෙයිනේ. ඉතින් අපි කීයක් හරි හම්බ කරන කණ්ඩත් ඕනේ. ඒ හම්බ කරන යන දඟලන වේලාවේදී අපි මේ රැස් කරගන්න විසම්බර භාවයේ අසමතුලිතතාවයේ තියෙද්දී අසංස්කාරිකව යම් ප්‍රදේශයක් සිද්ධ වෙනවා. ඒකෙදී නම් කොච්චර වෙලා බලන් හිටියත් කෙලස් නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ. ගෙවිච්ච කර්තිවිච්ච කර්ම ගෙවෙනවා. ඉතින් කවදා හරි මේ යෝගාවචරය හිතාගත්තොත් මගේ කාල කන්නිකමට කැඹිරිල්ලට මේ චේතනා පහළ වුණාට මට මේ චේතනා අඩු විඥානීය ක්‍රියාත්මක වෙන අඩු සංස්කරණය කරන්නේ නැතුව එනදී වෙන්න තියෙන එක විනාඩි 5ක්වත් දවසට හම්බ වෙනවා නම් ඒ යෝගාචරයට නිින්දෙන් පැය 3ක් කපන්න පුළුවන් එක දවසකට විනාඩි 5ක් මේ අචේතනිකව සිදුවෙන දේ දකින්න තරමට යෝගාවචරයා මේ කායේ කාය අනුපස්සී වෙනවනම් ඔය රෑ කටබලියට දන්ත ධාතු පෙන්න පෙන්න බුදියන්න ඕන කමක් එන්නේ නැහැ. දවල්ට බුදියන්න ඕන කමක් එන්නේත් නැහැ. එන්නේ මොකද මේ අසාමාන්‍ය විදිහට මේක වැඩ අරගෙන එහෙම විවේක ස්ථානයක් දන්නෙත් නැහැ, manussාත්මය බව තේරෙලත් නැහැ. චන සම්පත්තියක් දන්නෙත් නැහැ. බුදුහාමුදුරු මෙහෙම දෙයක් අපට කියලා දෙන බව දන්නෙත් නැහැ. ඒ නිසා අපි හරියට වෙහෙසටපත් වෙනවා. විස්රාමයක් නැහැ. නමුත් අර කායේ කායනපස් වෙලා ඉන්නවනම් එක දවසකට මොන්න දහං ගැටයක් දාලා හරි කමන්න විනාඩි අඩු ගානේ පහක්. මේ යන දේ යන්නලා බලන්න හිටියොත් එයාට තේරෙනවා බුදු අපේ ලොකු සංස්කෘත පාවිච්චි කරපු වචනේ විස්රාමය. එයාට තේරෙනවා විනාඩි 5 ඇතුළත වෙන විස්රාමයේ නිසා මොන වැඩක් කරන්න ගියත් නැවතිල්ල කරපන්. Tamange නිකුත් වෙන සද්දවලට ඇහුම්කන් දීලා කරපන්. ඔක සතියෙන් කරපන්. අලියෙක්ගේ ඇතෙක්ගේ වැඩක් කරත් මහන්සියක් දැනෙන්නේ නැහැ. ඒ මොකද අර විනාඩි 5ේදී Tamanට තේරෙනවා මේ වෙන්න ඇරලා කෙරුවොත් මේ ශරීරයේ පුදුමාකාර දක්ෂතාවයක් තියෙනවා. මේ ශරීරයෙන් මිනිස්සුන්ට කරන්න බැරි වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒකට ලයක් තියෙනවා. ආරයක් තියෙනවා. ඒ අනායාසයෙන් යන්න ආරින්. ආන්නේම පුරුදු කරලා පස්සේ තේරෙන්න පටන් ගන්නවා. අපි පව් කරලා තියෙනවා. වැරදි වැඩ කරලා තියෙනවා. අසම්බරතා තියෙනවා. නමුත් මේ කායේ කායානුපස්සේ විදිහට මේ කයත් එක්ක මිත්‍ර වෙලා මේ කය මගේ උත්තම මිත්‍රයා බවට පත් කරගෙන කයට මේ පහසුකම් ටික දීලා විනාඩි 5 දෙන්න පුළුවන් නම් එයා අපිට සුවච සීකරු ගෝලෙක් වගේ වැඩ කරනවා. මේ විනාඩි 5කත් අපිට දෙන්නේ නැත්තේ කවුද? නෑ දෑයෝ. ඒකටවත් උන් කැමති නෑ. අපේ නෑයෝ අපේ දවසේ කාලසටහනින් විනාඩි 5ක්වත් වෙන් කරනවට කැමති නෑ. ඒගොල්ලෝ කියන්නේ ඒ විනාඩි 5ත් හම්බ කරලා මට කන්න දීපන්. පුළුවන් නම් තව විනාඩි 5ක් මාරයාගේ මුත් ඉල්ලගෙන ඇවිල්ලා කන්න දීපන්. ඔන්න ඔහොම ලෝකයක් එක්ක අපි ජීවත් වෙන්නේ. බුදුහාමුදුරෝ කියලා දෙන පණිවිඩය නැත්තම් අපි කඹරනවා. ඉතින් මෙහෙම කයෙත් එක්ක යාළු වෙලා කයට විනාඩි 5ක් නෙවෙයි ඒ පන්දි ස්වාමීන් වහන්සේ ගණන් හදලා කියනවා උඹ විනාඩි 5ක් වාඩි වෙලා ඉන්නවා කියලා හිතපන්. ඒ විනාඩි 5 උන්වහන්සේ කතා වෙන්නේ ගොඩක් මේ පිම්බීම හැකිලිම කතාවත් එක්ක. පිම්බෙන වාරයක් පාසා තප්පරයට එක පිම්බීමක් මෙනෙහි කරනවා නම් තප්පර පහක් භාවනා කරනකොට චිත්තක්ෂණ පහක් වෙන්න දේ වෙන්නදල්ල බලන්න. විනාඩියක් භාවනා කරනවා කියලා කියන්නේ මෙනෙහි කිරීම 60ක් තියෙනවා නම් චිත්තක්ෂණ 60ක් උඹ කොට දාගත්තා. විනාඩි 30ක් විනාඩි 5ක් භාවනා කරන චිත්තක්ෂණ 300ක් ගොඩ දාගත්තා. මෙන්න මේ විදිහට පුළු පුළුවන් ප්‍රමාණය චිත්තක්ෂණ තටමන් නැතුව බුදුරජාණන්සේ දෙන වචනේ ධර්තේ කියලා ආයාස කරලා කරන දැඟලිල්ල නැතුව වෙන දෙයකට වෙන්නලා හිටියානම් එයාට තේරෙන පටන් ගන්නවා ඒක විනාඩි 5ක් භාවනා කරනකොට මගේ චිත්තක්ෂණ ගාහන කර්ම රැස් වෙන්නේ නැතුව සුද්ධෙට ගලනවා අනාකූලව ගලනවා පිරිසිදුවට ගලනවා මේන්න මේක වැඩි කරන වැඩි කරන යන්ට යෝගාවචරයට ඉතින් කමඨාන් සුද්ධ කරලා යාට ඉස්සෙල් එක ඒත්තු ගන්නලා දෙන්න ඕනේ මේ විනාඩි 5ක් භාවනා කරලා හිත අරමුණේ යන ඇති යnderලා බලාගෙන ඉන්න පුළුවන් නම් වෙහෙසක් දරතයක් නැහැ විස්රාමයක් ඇති වෙනවා ඒක තමයි කැමැති පමණින් කරගෙන යන්න පුළුවන් නමුත් අපේ තියෙන මේ යුතුයකම් වගකීම් හැඟීම් මේ සියල්ලම නිසා අපිට විනාඩි 5ක් දෙන්න බෑ ඒ තරම් අපි බරපතල වැඩ ඇතුව හිරේට දාපු රාජපරාධකාරයෝ වගේ. ඉතින් බුදුරජාණන්සේ පැත්ත ගෙනලා පොඩි හින්ට් එකක් දෙනවා. ඕකෙම ඉඳද්දි ওই විදිහට අම්මා කෙනෙක් වෙද්දි තාත්තා කෙනෙක් වෙද්දි නැත්තම් දහසකුත් රාජකාරී කරද්දී පුළුවන් නම් විනාඩි 5 කරපන් 10 කරපන් 15 කරපන් 20 කරපන් ටික ටික ටික ටික අනායාසයෙන් වැඩ පිළිවෙල යන්න අරින්න. එතකොට තේරෙනවා ආයාසයෙන් කරන වැඩවලදීත් නැවතිලේ පුළුවන් තරම් නිස්සද්දව සතියෙන් SMS slowly mindfully silently කරන්න පටන් ගත්තාම තමයි තේරෙනවා තමන්ගේ ශරීරයේ පුදුමාකාර විදිහේ නතු භාවයක් ඇති කරලා දෙනවා. කර්මන්නේ භාවයක් ඇති කරලා දෙනවා. මේකේ ඕනේ වැඩක් ගන්න පුළුවන්. හැබැයි ආට විස්රාම කරන්න දෙන්න ඕන. මෙන්න මේ විදිහට මේ කයෙහි මේ රූප කයෙහි මේ කටයුත්ත ආයාස අනායාස දෙක තේරුම් අරගෙන අකර්මක සකර්මක දෙක තේරුම් අරගෙන සවිඥානික අවිඥානික දෙක තේරුම් අරගෙන ඒ සවිඥානික කරන දෙයකට එහෙම යන්න හරින්න ඒකට අත තියන්න යන්න එපා මේ ඉබේ සිදුවෙන එකට පොඩ්ඩක් ඉඩ දෙන්න යනකොට තේරෙන පටන් අර ගන්නවා මේ ඉබේ සිද්ධ වෙන දේ අනුව අපි ඔක්කොම සමානයි අනායාසයෙන් සිදුවෙන වැඩ ගත්තොත් මිනිස්සු ඔක්කොගේ මනුස්සකම තියෙනවා හිතලා කරන හැම තැනම ජඩයි හිතලා කරන හැම තැනම මූලධර්මවාදී හිතලා කරන හැම තැනකදීම කුට්ටිය කඩා ගන්න හදනවා හිතලා කරන හැම දෙයකම මාන්නක්කාර වෙන්න හදනවා හිතලා කරන හැම දෙයකම මම ලොකු වෙන්න හදනවා ඉබේ සිදුවෙන කිසිම තැනක තණ්හාවට ඉඩ නැහැ කිසිම තැනක මාන්නයට ඉඩ නැහැ කිසිම තැනක මමයට ඔලූසන්ට ඉඩ නැහැ ඒක නිසා ඒක කවුන්සල්ට යන්නේ නැහැ බුක් පොත් බීමට යන්නේ මොකද ඒකෙන් කිසිම ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලෝකයක් ලැබෙන්නේ නැහැ ඒක නිසා අපි මේ කරගෙන ගියේ නරක ඇබ්බැහිය නැත්නම් මේ කයට අනවශ්‍ය දුක් දෙන ගතිය වෙනුවට වරින් වර කයට මේ ඉබේ සිදුවෙන දේ දෙන්න වෙන්න ඇරලා බලන්න කියන ගතිය පුරුදු කරගත්තොත් ඒකට විපස්සනාව කියලා ඕන නම දාගන්න හිතන්න අපිට මේ වගේ කට්ටියක් එක්ක ඉන්න හම්බ වෙනවා නම් දවසම ඒගොල්ලොත් කරන්න පුළුවන් තරම් මේක වෙන්න දෙයටලා යන්න අරිනවා මාත් කරන්නේ ඒකයි නම් අපි කොච්චර පින් කරලා තියෙන නැද්ද කියලා පෙර ආත්මවල මේ වගේ එක වහලයක් අට ඉඳගෙන එක විනාඩි 5ක් නෙමෙයි 10ක් නෙමෙයි 15ක් නෙවෙයි මෙහෙම කරන්න පුළුවන් වුණා නම් කියන්න පුළුවන් ද මේ ශාසනය අවුරුදු 2600ක් පිලුණු වෙලා තියෙනවා කියලා නෑ. ශාසනේ කහ කෑල්ල දෙකට කැඩුවා වගේ තියෙනවා. නමුත් අපි හිතාමතා කරන හැම දෙෙම මේකට අරියාදුට හිටලා තියෙනවා. ඒ නිසා ඒකට වැරදි කාර්යයක් පිට කෙනෙක් නෙවෙයි. තමන්ම හරියට බලාගත්තොත් ඒ උපන්නාට මේලෝ වෙනවා විනා මේ ලැබිලා තියෙන දඬුවමේ හැටියට අපිට යුතුයකම් ඉෂ්ට කරන්න වෙනවා. ඒගොල්ලන්ට හොරෙන් හරි කමන්නේ මේ විවේක වෙන එක බලාගත්තට පස්සේ ඒ කෙනාට තේරෙනවා මේ මිනිස්සෙක් කියලා ගත්තාම මේ කය විතරක් නෙවෙයි භෞතික ශරීරය විතරක් නෙවෙයි එහෙම නැත්නම් මේ රූපාකාරය විතරක් නෙවෙයි ඊට පස්සේ අරූපය කියලා එකක් තියෙනවා. නාම ධර්ම කියලා જાතියක් තියෙනවා. ඒ නිසා මේ කය මේ පහසු ඉරියව්වක තියලා ඒක දිහා බලහන් ඉන්නවා කියන කතාවේදී කයේ තැම්පතුවක් එනවයි කියලා හිතා ගන්න විනාඩි 5ක් ඉන්නකොට තමයි යම් ප්‍රමාණයක විස්හාම වෙලා හොඳට කය තැම්පත් වෙනවා. ඉතින් ආස්වාස් ප්‍රස්වාස කය තැම්පත් වෙනවා. මේ විදිහට කරගෙන ඉන්නකොට තමයි තේරෙනවා මීට මේ පිට තියෙන මේ කට්ටේ තිබුණට ඇතුලේ විඳීම් රාශියක් තියෙනවා වේදනා රාශියක් තියෙනවා ඒ වේදනා රාශිය අර සචේතනිකව කරලා සැප සොයාගෙන යන දැන් ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා කියනවා සැප සොයාගෙන යන ගමනකටනේ අපි මේ උදේ අමුඩි ගාගත්තාම හැන්දෑ වෙනකන් අමුඩි ලියන්නේ නැතුව මේ හම්බ කරන්නේ ඒක මුළු ලෝකෙටම තියෙන එකම එකම බෝ වෙන ලෙඩේ හැම කෙනාම සැප වෙනවා. නමුත් අර විවේක වෙච්චාම අනායාසෙන් යනකොට මොකද්ද සැපක් තියෙනවා. එකක් දුක නැතිකම තියෙනවා. දෙක රූප බලලා සද්ද අහලා ගඳ බලලා රස බලලා විඳිනවට වඩා රූප නොබැලීම හරහා මොනවාක් රූප පේන්න නැතිකම ඇස් දෙක වහගෙන සද්ද මොනවත් නැහැ. පරිසරයේ සද්ද නැහැ. ගන්ධ රස විඳින්නෙත් නැහැ. කයේ පහසකුත් නැහැයි කියලා හිතන්නකෝ. එතකොට හම් වෙන්න පටන් අර ගන්නවා. निराமிස තත්වයක්. ඇහ රූපය, කන සද්දය, නාසය ගඳ, දිව රස ආදී වගේ දේවල් පොඩි වෙලාකට විස්්‍රාම වෙලා. निराமிස සුඛයක් එන්න පටන් ගන්නවා. කවදා හරි <clears throat> ඒ අනායාස ක්‍රියාවලිය හිතවද්දාගත්ත කෙනාට මේ निराமிස සුඛය කියන එක 105 පන්නලා තේරුම් ගත්ත කෙනාට තේරෙනවා මේ निराமிස සුඛය manussත්වයේ ඉක්මවලා ගිය එකක් වස්තු නැති තැනයි සිද්ධ වෙන්නේ. ඇහැ නැහැ, රූප නැහැ, කන නැහැ, ශබ්ද නැහැ, ගඳ නැහැ, නාසය නැහැ, දිව නැහැ, රස නැහැ, කය නැහැ, පාස නැහැ. මේක මේ निराமிස සුඛය මගේ වචනෙන් කියනවනම් නිතරංග ජය. කාම සුඛය හැම වෙලාවෙම කවුරක් කරඬු කරලා ගන්න එකක්. අයි අනුන්ට අයිති කාමයක් ගන්න ඕන නිසා මේ ඉස්සලා තටමලා වැඩි කුට්ටිය කඩා ගන්න හදාන්නේ. කාමයට රජ්ජුරුවත් රණ්ඩු කරනවා. ඥාන පිරිමිත් රණ්ඩු කරනවා. හැම කෙනාම රණ්ඩු කරනවා. මේ නිර්ාමිෂ සුඛය නිතරක ජයක් එක එක්කත් නැහැ බේන තෙක් මානක ඒකට රණ්ඩු කරන කෙනෙක්. ඒක නිකන් අර අසුචියක් කන්න බල්ලෝ දඟලනවා වගේ උන් පොර කා ගන්නවා අර අසුචි ටික කා ගන්නවා. මේ ෂෝක් එකට තියෙන හොඳ කෑම ඌට ඒව වැඩන්නේ ඒ වගේ මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ පෙන්වන්න හදන නිර්ආමිෂ සුඛයට විවෘත වෙන්නේ කලාතුරකින් ඒකට නිකම් බෑයකට ශිල්පයක් තියෙනවා ඒකට ප්‍රතිපදාවක් තියෙනවා ඒ ප්‍රතිපදාවේ ගිහිල්ලා හරි කමන්නේ මේ නිර්ආමිෂ සුඛය සමහරකට හරිම පාළුයි හරිම නීරසයි හරිම කම්මැලි නින්දට වැටෙනවා මොකද මේගොල්ලෝ දන්නේම සංසාරේ පුරා ආමිෂ සුඛේ විතරයි. ඒක රණ්ඩු කරලා තෝතෝ කියාගෙන වරපල කියාගෙන ගහගෙන බැනගෙන රම්බු කරලා හම්බ කරන දෙයක්. මේ නිර්ආමිෂ සුඛේ කවදා හරි කෙනෙකුට මේ 105කට වැඩිය වගේ නිකන් කැපී පෙනෙන ප්‍රමාණය තේරෙන්න පටන් ගත්තොත් මේ manuss ලෝකය කියලා කියන්නේ මොන අසුචි වලක්ද මොන නරබණුවද මේකේ ඉන්නේ අපේ කේමනන්ද සෝවාන්සික වචනෙන් කියනවනම් අසුචියේ ඉන්න පණුවා ලොකු අසුචි කෑල්ලක් හම්බෙච්චාම උදම්මන්වලු මට ලොකු කෑල්ලක් හම්බුණායි කියලා. අනික් අසුචි පණුවන්ට වැඩිය ඉස්සර වෙලා පීනනවලු මට ලොකු කෑල්ලක් හම්බෙලා කියලා. මොනවද හම්බෙලා තියෙන්නේ? අසුචි කෑල්ල. අද හම්බෙන ඔක්කොම මරණයේදී හැරලා බලනකොට අසුචි පණුවට හම්බෙච්ච තරම් අධ්‍යයක් හම්බෙලා නැහැ අපිට. ගෙවිලා ගෙවිලා රිට්ටයි හැන්දයි කියලා අන්තිමට කනගාටුවෙන් මැරෙන්න වෙනවා මිනිස්සු කවදාක නිරාමිසුකයක් අහලත් නැහැ. හිතා ගන්නවත් බෑ. මම ඇමරිකාවේ ගිහිල්ලා ඒ කරන වෙලාවක රිට්‍රීට් කරන වෙලාවක ඒ ඇමරිකාවේ හැදිච්ච මිනිස්සෙක් නැත්නම් ඇමරිකානු කමිටු චින්තනයේ තියෙන කෙනෙක් කියනවා ඇමරිකාවේදී සෑම සුඛයක්ම ප්‍රමාණ කරලා ඒ සුඛයට ගැළපෙන ප්‍රමාණයට ටැක්ස් දාලා තියෙනවා. මේ මේ මේ මේ කාර් එකක් අරගත්තොත් මෙච්චර ටැක්ස්. ගියක් හදාගත්තොත් මෙච්චර ටැක්ස්. ඇඳුම් වලට මෙච්චර ටැක්ස්. ආහාර වලට මෙහෙමයි. බෙහෙත් වලට මෙහෙමයි ඔය සිව්පසෙටම ටැක්ස්. ඒක නිසා වැඩි වැඩි සැපතිනොට වැඩි වැඩි ටැක්ස් කරනවා. දැන් ওই ස්වාමීන් වහන්සේ කරන විදිහට ප්‍රථම ධානය ලබාගෙන සැපයක් හම්බ වෙනවා නම් ඇමරිකාව කොහොම ටැක්ස් කරයිද කියලා. අපේ ලංකාවේ දැන් ඇමරිකාවට ආවිලා ඇමරිකාවේ ධානයක් ලබාගෙන ඉවල නිකම් බුද්ධි විඳිනවා නම් ටැක්ස් නැතුව ඇමරිකන් ගවර්න්මන්ට් එක දුවන්න බෑනේ. ඒක නිසා ඒගොල්ලෝ උත්සාහ කරන්න හදනවා යන්ත්‍ර දාලා පරිශන කරලා මනසක් කොයි වෙලාවක හෝ මේ නිර්ආමිෂ සුඛයට ගිහාම ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දැම්මට පස්සේ මනින්න පුළුවන්ද කියලා. දැන් කිට්ටුවට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා යථා කාලයේදී ඇමරිකන් ටැක්ස් සිස්ටම් එකට පළවෙනි ධ්‍යානෙ ලැබුණොත් මෙච්චර ටැක්ස්, දෙවෙනි ධ්‍යානෙ ලැබුණොත් මෙච්චර ටැක්ස්, තුන්වෙනි ධ්‍යානෙ ලැබුණොත් මෙච්චර ටැක්ස්, හතරවෙනි ධ්‍යානෙ ලැබුණොත් මෙච්චර ටැක්ස් කියලා එන්න බැරි නෑ. මොකද අපි ඒ තරම්ම දාසයි, ඒ තරම්ම වාල්, අපිට සැප ලැබෙනවා නම් ටැක්ස් නෙවෙයි වෙන ඕන දෙයක් දෙන්න ලෑස්ති. බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද? ලද්දා මුදා නිබ්බුතිං බුඤ්ජමානා. බලට හම් වෙන මේ නිර්ාමිෂ සුඛේ සහ විමුක්තිය නොමිලේ ලැබෙන්න. ඒක විඳපල්ලා විඳ නැත්තම් මිනිස්සෙක් නෙවෙයි මුර්ගෙක්. තිරිසනෙක්. ඒ නිසා කවදා හෝ උපක්‍රමයකින් හෝ මේ වේදනාවට හිත ගිහිල්ලා ආමිෂ සහ ගැටිලා ගන්න වේදනාව අපි කියනවා ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් ලබන රූප ශබ්ද ගන්ධ රස සම්බන්ධ කරගත්ත වේදනා හරියට මනින්න පුළුවන්. කවදා හෝ එහෙම මිනිස්සෙකුට නිර්ආමිෂ සුඛයක් අඳුරලා දීලා ඒක ඇහෙන් නෙවෙයි කනෙන් නෙවෙයි නාසෙන් නෙවෙයි දිවෙන් නෙවෙයි නැතිකමෙන් ලැබෙන එක. ඒකට බුදුරජාන්සේ පාවිච්චි කරන්නේ විවේකජං පීති සුඛං. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය. මේකට තන්නේ කර්ම විද්‍යාව විරුද්ධයි. විද්‍යාවට කදාකත් හිතා ගන්න බෑ මේ ඉඳුරන්ඩ විවේකයේ දීලා ප්‍රීති සුඛයක් හදන්න පුළුවන් කියලා. මොකද විද්‍යාව මනින්නේ ඔක්කොම මනින්න පුළුවන් දේවල්. ඒකට රූප ප්‍රමාණය මනින්න ඕනේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒ ප්‍රමාණයට සැප. ඒ ඒ ප්‍රමාණයට අස්කාන්දි වනාසයෙන් සැප ලැබෙනවා කියලා ප්‍රමාණ කරනවා. මේක බෑ. නමුත් ඒ දේ ලැබුවාට පස්සේ විතරයි ඒ බුදුම පන්සිවාංශ කියනවා මිනිස්සෙකුට විනිශ්චය කිරීමේ ශක්තියක් හම්බ වෙන්නේ මේක තමන් කරන වැඩේ අශිෂ්ටද ශිෂ්ටද ඉස්සරහටද යන්නේ පස්සටද යන්නේ තමන්ගේ අර්ථ සිද්ධිය දන්නවද නැද්ද කියන එක දැනගන්න මේ මනසට ඩිංගිත්තක් හරි හීනෙන් තොල ගෑවු රසක් වශයෙන් හෝ නිරාමේශ සුඛේ දැන්නලා තියෙන්න ඕනේ. ඒකට තියෙනවා මේ කාම ලෝකේ ඉන්න මිනිස්සු ඇස් නැති අසුචි වැටලා ඉන්න පණුව වගේ මේ කාමයට දඟලන දැඟලිල්ල ඒක සඳහා කරන ජඩකම් ඒක සඳහා කරන අසාධාරණකම් අධාර්මිකකම් තේරෙන්නේ නිර්ාමිෂ සුඛේ නොමිලේ ලැබෙන එක කිසි කෙනෙක් රණ්ඩුවක් නැහැ ඒක නිතරම ජයක් ලැබිච්ච වෙලාවේ තේරෙනවා අපි මෙතෙක් කල මේ සංසාරේ ගත්ත තීන්දු කොච්චරක් කාමයට බරද කොච්චරක් අවිද්‍යාව නිසාද කියලා. ඒ නිසා පුංචි ආප්තෝපදේශයක් ගන්න පුළුවන් නිර්ාමිෂ සුඛයට ගියාට පස්සේ විනිශ්චයක් අවශ්‍ය නැහැ. තරක කරන දෙයක් නැහැ. කාටවත් විශ්ෂය කරන දෙයක් නෑ. මොකද ඕනේ තරම් ඒක ලබන්න පුළුවන්. නොමිලේ ලැබෙන්නේ නිතරම ලැබෙන්නේ. ඒ නිසා අපේ විනිශ්චය තියෙන හැම තැනම ආතතිය තියෙනවා, අසහනෙ තියෙනවා. විනිශ්චය සමානයි ආතතියට අසහන. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ රස්සාවල් කරන ඔක්කොමලා ගත කරන ආතති ප්‍රමාණය කල්පනා කරලා බලන්න අසහන ප්‍රමාණය කල්පනා කරලා බලන්න එතකොට ලැබෙන මානසික රෝග 10%කට වැඩිය ලෝක ජනගහනය දැන් මානසික රෝගයෙන් ගත කරන්නේ. ඇමරිකාවේ 25 පන්නලා තියෙනවා. එංගලන්තෙත් 25 පන්නලා තියෙනවා. ඔක්කොම පිස්සෝ. ඒ මොකද ඒ තරම් විනිශ්චය කරන්න ඕනේ. ගන්න විනිශ්චය පොඩ්ඩ වැරදුනොත් ඉවරයි. ඒ විනිශ්චය ගැනීමේ ශක්තිය වැඩිකම නිසා අසහන ගතියටපත් වෙලා තිනවා. මේ නිර්ාමිෂ සුඛය කිසිම විනිශ්චයක් නැති තැනයි හම්බ වෙන්නේ. විනිශ්චය තියෙනවා නම් විස්රාමේ නැහැ. විස්රාමයේ තියෙන විනිශ්චය නෑ. ඒ නිසා මේ විස්රාමයේ තුලින් ලැබෙන විවේකයෙන් හටගත්තා වූ මේ ප්‍රීති සුඛය ආගමික පැත්තට තල්ලු කරලා මනින්ද කිරණ දෙයක් බැරි බවටපත් කරලා ගුඩතටපත් කරලා ඒක කොම් කරලා පැත්තකට දාලා අපේ දරු પરම්පරාවත් අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් අපේ ආර්ථිකය සේරම යන්න දන මේ ආමිෂයද. ඒක නිසා යම් දවසක ඡන්දයක් තියලා ඇහුවොත් ආමිෂ සුඛයේ ඡන්ද දෙන කට්ටිය කී දෙනෙක් ඉන්නවද? නිරාමිෂ සුඛයට ඡන්ද දෙන කට්ටිය කී දෙයක් ඉන්නවද කියලා ඡන්ද තියන්න ඉස්සෙල්ලම නිරාමිෂ සුඛේ පරාදයි. මොකද ඉන්න හරියක් ඔක්කොම ඡන්ද දෙන්නේ ආමිෂ සුඛයට. මට හරි ආසාවක් තියෙනවා එහෙම බලනකොට සංඝයා කාට ඡන්ද දෙයිද කියලා බලන්න. උන්දලා කොයි අතර දෙයිද? සරුවචනන්සේ වැඩ ඉන්න කාලෙම ඒ කීටාගිරියේ මේ වගේ කටින පින්කමක් ඇවිල්ලා ඉතින් ඒ මිනිස්සු විශාල කොහොම අතිම හදාගත්ත කපු කැටල හදාගත්ත අතිම මහගත්ත සිවුරු වටින දෙකක් සිවුරු දෙකක් හදාන් තිනවා. හරිගත්තට පස්සේ ඒ කටින පිංකමට සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ වැඩලා තියෙනවා. දැන් උන් සාරිපුත්ත වහන්සේ ලොක්කයි සබේට ඒ නිසා සභාවේ මත විමසුවක් කරලා තියෙනවා. දේවදත්ත ඇතුළු විශාල සංඝ පිරිසක් ඉන්නවා කීටාගිරියේ. ඒගොල්ලෝ අරමුණු කරගෙන වස් ඇසුවේ වස්පින්කම් කරන්නේ. දැන් අමතරින් වැඩියා ආගන්තුකව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපි මේ සිවුරු දෙක දෙන්නේ කාටද කියලා. ඡන්දෙන් 99%ක්ම දේවදත්තට දෙන්න ඕනේ කියලා කිව්වා. ওই සාරිපුත්තු ස්වාමීන් මේ එන්නේ ගෝයන් කපපු කාර්යයේ සාස්ත්‍රික කාලයට විතරයි. එහෙම නේ මේ දේවදත්ත උදෙත් අපේ ගෙදෙට එනවා හැන්දෑවටත් අපේ ගෙදෙට එනවා good morning කියනවා good evening කියනවා කොච්චර සමාජශීලීද සාරිපුත්‍ර සාංශ බුම්ම ගත්ත ගමන් ඉන්නේ වාට සිවුරක් දුන්න කියලා කි වැඩේ මොකද්ද කියලා ඒ නිසා 99 මේක ඡන්දෙන් සිවුර ගියා දේවදත්තට අද කොහොම ඡන්දයක් හිටියේ මේ ආමිෂ නිර්ආමිෂ දෙකේ අපි මේ මිනිස්සු තෝරන හැටි සත්පුරුෂයා තෝරන හැටි යහ ධර්ම තෝරන හැටි සදාචාරී තෝරන හැටි ගත්තොත් මොන අන්ධකාරයක්ද කියලා දකින්න එවන්ස පොඩිට්ටක් කරමින් නිරාමිස සුඛේ දැක ගන්න ඕන. ඒක නිසා සරුවචන් වහන්සේ මේ කය පිළිබඳව යම් ප්‍රමාණයකට මිත්‍රත්වයක් ඇති කරගත්ත කය පිළිබඳව යම් ප්‍රමාණයක අනායාසයෙන් සක්මන කිරීම පිළිබඳව අත්දැකීමක් ඇති කෙනාට කය පිළිබඳව අනායාසයෙන් මේ ආස්වාද ප්‍රසවාස වෙන්නදලා බලාගෙන ඉන්න පුළුවන් තත්ත්වයටපත් වෙච්ච එකනට මතක් කරලා දෙනවා. මහන්නේ මේ ලෝකයා දන්නේ ආමිෂ සුඛේ විතරයි. දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හතරවණක් පිරිසට කියනවා ඊට සාපේක්ෂව නිර්ආමිෂ සුඛයක් තියෙනවා. ආමිෂ සුඛයට නම දාන්න පුළුවන් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ සුඛේ කිය. ඒක එක්ක ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලැබෙන. නමුත් මේ නිර්ආමිෂ සුඛයට ගියාට පස්සේ ඒක ඇහෙන් ලැබෙනවා කියන්නත් බෑ. කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සම්බන්ධිකුත් නැහැ. මේ නැහැ කියන්න බෑ. ඒක මේ ආමිෂ සුඛ 1000කට වැඩිය වටිනවා. ඉතින් ඒක නිසා යම් දවසක මේ ආමිෂ සුඛය භමනක් විඳින මිනිස්සෙක් සහ ආමිෂ නිර්ආමිෂ දෙකම විඳින මිනිස්සෙක් අරගෙන බැලුවොත් ඒ කෙනා දෙයක් දිහා බලලා මේක සැපත්ද දුකක්ද කියලා ගන්න විනිශ්චය අහසට පොළොව වගේ. අපි දන්නවා ආංශ සුඛයක් හොයන කෙනාට ස්ත්‍රියට පුරුෂයා තමයි ලස්සනම රූපේ. පුරුෂයාට ස්ත්‍රී රූපේ. ඉස්ති රූප, ඉස්ති සද්ද, ඉස්ති ගන්ධ, ඉස්ති රස, ඉස්ති පොට්ටප්පේ. ඒ සඳහා නොකරන දෙයක් නැහැ. ස්ත්‍රියවත් පුරුෂ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට කණ්ඩ දෙයක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මේ උදේ හැන්දෑවේ රහසෙන් හෝ එලිපිට මේක තමයි ගටන් කරන්නේ. ඉතින් ඒක ලැබිච්ච මනුස්සයා කියනවා බොහෝම සැප සම්පත් ලැබිච්ච දැන් රජ කෙනෙකුට අන්තපුරේ මෙච්චර ගාණක් ස්ත්‍රීන් ඉන්නවා. රජ්ජුරෝ කියන්නේ කාමයට රජ්ජුරෝ ඇර ඒකගේ මොළ ධාතුව නැහැ. ඒක වෙනම ප්‍රශ්නයක් නෑ. ඒකේ ප්‍රශ්නයක් නෑ. ගෑනු ගොඩක් ඉන්නවනම් රජයි. දැන් ඔය රිලව් දිහා බලන්නකො. නායක රිලව කියන්නේ ඕට ඕනම කෙනෙක් ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් කිසි කෙනෙක් නීති දාන්න බෑ. ඒකට ඌ රජා. ඒ නිසා මේ ලෝකේ තියෙන ක්‍රමේ සාධාරණත්වයේ තියෙන්නේ කාම වැඩියෙන් තියෙන එකකට බලය තියෙනවා බලය වැඩියෙන් තියෙනකට කාමයේ තියෙනවා එතකොට නිර්ාමිෂ සුඛයක් තියෙන කෙනෙකුට ස්ත්‍රියකට පුරුෂයෙක් බුදුහාමුදුරගෙන විසභාගයි කියලා. දස්සන, සවන, සමුල්ලේපන, සංසග්ග කරන්න එපා. පුරුෂයෙක් ස්ත්‍රිය අධ්‍යා බලන්න එපා. ඉස්ත්‍රි කියන දේවල් අහන්න එපා. සින්දු කියනවා නටනවා අහන්න යන්න එපා. සමුල්ලේපන කියලා කියන්නේ ආලිංගන වලට යන්න එපා. ඇසුරට යන්න එපා. කාමසේවනට යන්න එපා. මොකද ඒක Brahmacharyaයේ ප්‍රධානම බාධාව. එතකොට දැන් අපි ලස්සන ස්ත්‍රියාවක් දීලා කාමයේ විතරක් දන්න පුරුෂයෙකුට ලකුණු දෙන්න කිව්වොත්, නිර්ාමිෂ සුඛේ දන්න කෙනෙකුට ලකුණු දෙන්න කිව්වොත් මේ දැකපු රූපෙ දිහා දෙන්න සම්පූර්ණ දෙකක් නේ කතා කරන්නේ. අපි රූප සුන්දරී තරංගයකට ගිහිල්ලා ඒගොල්ල නලව නලව පද්ද පද්ද එහාට මෙහාට යනකොට කට්ටිය ලකුණු දෙන්න හැටි දැකලා ඇති මම හිතන්නේ පැනල් බෝඩ් එකේ ඉඳගෙන. ඉතින් ඒකට රහතන් වහන්සේ නමක් මෙතන හිටියානම් එහෙම උන්වහන්සේ නමක් ඒකට යන්න වීම පවා අපායට යනට වැඩිය කැත දෙයක් විදිහට සලකන්නේ. එහෙම දකින්න වීම පවා හිතනවා අනේ මේ මිනිස්සු මේ ඇති කරගන්න මේ කර්ම රාශිය නිසා කොච්චර කාලයකට කර්මේ සංසාරේ බැඳෙනවද ඒකට තව තෑගි දිදී නටනවා ඉතින් මේ ලස්සන ස්ත්‍රියාවක් දැක්කොත් රහතන් වහන්සේ දෙන ලකුණු ප්‍රදේශයේ තහ මේ කාමභෝගයේ දෙන ලකුණු බැලුවොත් බුදුජානසේ සඳහන් කරලා තිනවා පෘ탁 ජනයා යම් දක්මක් දෙනවා නම් සැපයි කියලා ඒකේ කාන්තේම රහතන් වහන්සේට දුකක් රහතන් වහන්සේ යම් නිර්ාමිෂ සුඛයක් තියලා කියනවනම් පුතත්ජනෙක් කියනවා අපි දැකලත් නැහැ අහලත් නැහැ පිස්සු කතා කරන මේ හඳුනන පිස්සු. එහෙම තප කොහෙද ලෝකේ තියෙන්නේ? ඒක ගැන හිතන්නවත් කැමති නැහැ. ඒක නිසා ද්වේතානුපස්සනා සූත්‍රයේදී සර්වචන්සේ සඳහන් කරනවා පුතත්ජනය යමක් ඇත්තේය කියන්නේ නම් ඒක ආර්ය ලෝකේ නැත්තේමය. ආර්ය ලෝකයේ යමක් ඇත්තේ කියන්නේ නම් පෘථග්ජනයාට නැත්තේමය. මෙන්න මේ විදිහට බලනකොට මේ අපි සාමාන්‍ය ලෝකයා අඹා යන මේ සැප ආමිෂ නිර්ආමිෂ සුඛේ දෙකම දන්නේ කනට දුකක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් කාමයේ විතරක් දන්නේ කනට සැපක් වෙනවා. ඉතින් මේ සැපක තියෙන මේ සැප දුක දෙක නැත්නම් සැපේ තියෙන මේ පෙරලිය නැත්නම් මේ සැපේ තියෙන මේ අනිත්‍යතාවය එක ජීවිතයක් ඇතුළත බලන්න බැරි වෙයි කියලා තමයි හුඟ දෙනෙක් හිතන්නේ. ඒ මොකද කය පිළිබඳව හැඟීමක් නැහැ. භාවනා කරලා ආමිෂ නිර්ආමිෂ දෙක දන්නේ නැහැ. ඒක නිසා ඇයට පේන්නේ සුඛ නම් සුඛමයි. ආයේක දුකක් ඒකේ නැහැ. දුක නම් දුකමයි. ඒකේ ආයේ සැපක් නැහැ. ඒක නිසා මේ සැප දුක දෙක නිත්‍ය සංඥාවේ තමයි තියෙන්නේ කාම ලෝකේ. කාම භෝගියාගේ තියෙන්නේ සැපේ සැපයක්මයි. ඒක දරුවන්ටත් මේ සැපේමයි. අම්මට තාත්තත් මේ සැපේමයි. දුක දුකමයි දුක පිටු දකින්න ඕනේ දරුවන්ටත් පිටු දකින්න ඕනේ යාළුවන්ගෙත් පිටු දකින්න ඕනේ කියලා. නමුත් මේ සැපය දුකකට මාරු වෙනවා දුකේ සැපකට මාරු වෙනවයි කියලා. ඒකේ අනිත්‍යතාවය මොනම තාලකින්වත් භවනා නොකරපු කෙනෙකුට අදුගානේ සුත්තමේ වශයෙන්වත් එහෙම නැත්නම් කියනවනම් චින්තාමේ වශයෙන්වත් හේතු කරලා දෙන්න බෑ. ඒ නිසා සරුවචනාචි උත්සාහ කරන්නේත් නැහැ. ඒ නිසා කියනවා ඉස්සල්ලාම ඒකට යන්න ඕනේ නම් නාම ධර්ම පැත්තට යන්න ඕනේ නම් කය පිළිබඳව පොඩ්ඩක් හදාරලා කිසි කරන වැඩ සහ කෙරෙන වැඩ වෙන් කරලා කෙරෙන වැඩ ටික පොඩ්ඩක් බලහන ඉඳලා පොඩ්ඩක් ඉස්පාසු දෙන්න හිතට විස්්‍රාම වෙන්න දෙන්න. එතකොට බුදුහාමුදුරු දන්නවා හිත තැම්පත් වෙනවා. තැම්පත් වුණාට පස්සේ බලන්න අපි මෙතෙක් කල් අඹාගෙන ගිය මේ ඕවර් ටයිම් කර කර රට රාජ්‍ය මාරු කර කර ඊඩම් ගෙවල් විකුණගෙන ගිහිලා ලබන්න හදන සැප නිර්ාමිෂ පැත්තෙන් බැලුවොත් මොකද්ද වෙන්නේ? නිර්ාමිෂ අත්දැකීමෙන් බැලුවොත් මොකද්ද වෙන්නේ? එතකොට නිර්ාමිෂ පැත්තෙන් අපි ගන්න තීන්දුව අපේ නෑදෑයෝ අපි කොච්චර තුච්ච කළ පහත් කළ සලකනවාද අපි නිර්ාමිෂව ගන්න තීන්දුවට. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මෙන්න මේ දෙක එක ජීවිතයක් ඇතුළත යම් කිසි කෙනෙකුට අද්දක ගන්න පුළුවන්. එහෙනම් තමයි නිර්ආමිෂ සුඛය හරහා ආමිෂ සුඛය දකින්න පුළුවන් නම් ආමිෂ සුඛය හරහා නිර්ආමිෂ සුඛය බලන්න පුළුවන් නම් ඒකට බුදුරජාණන් කියන අබිනිෂ්ක්‍මණය කියලා. අපි කියන්නේ සාමාන්‍යයෙන් බුදුරජාණන්ගේ මහා අබිනිෂ්ක්‍මණය ගීගේ හැර යාම කාම ලෝකේ හැර යාම කියලා. ඒ යම් කිසි කෙනෙක් කාම ලෝකේ අතහැරියා නම් නැත්නම් ගීගේ අතහැරියා නම් එයාට හොඳට තේරෙනවා ලෝකයා මේ කාමයේ සඳහා කරන නොපනත්කම්. ඒක හරහා නිරාමිස සුඛයත් යාට පේනවා. ඒකෙම නිරාමිස සුඛේ ලබන කෙනා ওই කාමයට දඟලන ඔක්කොම වැඩි හැපේ ඉන්න බවක් දන්නවා. එතකොට යා අබිනිෂ්ක්‍මණය කරපු කෙනෙක්, ගිහිගේ අතහැරපු කෙනෙක් අඩු ගන්න ඒ චිත්තක්ෂණයට. ඒ චිත්තක්ෂණයට තේරෙනවා අපි මෙතෙක්කල් හම්බ කරපු සියල්ලත් හරි. නමුත් මේ නිර්ආමස ලැබෙන සුඛයත් හරි. ඒකට මේ පුද්ගලයාට සැප දුක කියලා දෙකක් තියෙනවා. ආමස නිර්ආමස කියලා දෙකක් තියෙනවා. ඒ නිසා හදිස්සි වෙන්නේ මේක සැපද්ද දුකද්ද කියන්නේ. ඒක දිහා බලාගෙන ඉන්නවා සැප ආවත් දුක ආවත් නොසැලෙන මනස කියලා එකක් තියෙනවා. අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැති මනසක් කියලා එකක් තියෙනවා. සැපේටත් දුකේටත් දෙකටම සමහිති බලන්නේ. ඉතින් අපිට ඒක බලා ගන්න බැරි ඕන වුණත් බලා ගන්න බැරි අපි මේ කයත් එක්ක තියෙන සම්බන්ධතාවය නෑ. අපි කයට ප්‍රේම කරන්න දන්නේ කයට සැප දෙන්න දන්නේ කය අපේ ප්‍රධාන මිත්‍රය බව කරගන්න දන්නේ දන්නේ නැති තාක්කල් ඒ මනුස්සයා කවුරු හරි ජාත්‍යන්තර සමාගමකින් පෙන්වන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පස්සේ තමයි දුවන්නේ. ඒගොල්ල හදන උපමාන දිගේ තමයි දුවන්නේ. ඒ විතරක් නෙමෙයි දරුවොත් ඒක පිටිපස්සේ යන්නේ. සමහරට මුළු රජේවල් යනවා ඒක පිටිපස්සේ. නමුත් යම් දවසක තමන්ගේ කයත් එක්ක යාවිලා කායේ කාය අනුපස කරපෙක් කරන බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා. සුඛ වේදනා එනකොට යා සුඛ වේදනාව අඳුනා ගන්න. නම් කරන සුඛ වේදනාවක් කියලා. හැබැයි මේක වේවා මේක මම මේක මගේ ආදි වශයෙන් නිත්‍ය සද්දහස් කරන්නේ නැතුව බලාගෙන ඉන්නේ මේ සුඛ වේදනාව අනිත්‍ය සංඥාවේ සුඛ වේදනාවදී අනිත්‍ය සංඥාවෙන් බැලුවොත් සුඛ වේදනාව යනකොට තියෙන දුක ඒ තීක්ෂණ බුද්ධිමතාට තේරෙනවා. එහෙම නැත්නම් මේක සුඛයේ සුඛයයිමයි. ඒක නිට්ටයයි කියන හැකීමෙන් බැලුවොත් කවදාකවත් මේ සුඛය යන්නේ දුකක් නතර කරලා තියෙනවා කියන මේ ප්‍රසිද්ධ තර්කය මේ ප්‍රසිද්ධ කාරණාව යාට පේන්නේ නැහැ. ඒ මොකද එයා බලන්නේ ආකල්පයකින් මේ සුඛය සුඛෙමයි. ඒක කේවල සුඛයක්. සාපේක්ෂ සුඛයක් නෙවෙයි. වෙනස් වෙන එකක් නෙවෙයි. ඒ නිසා ඒකත්තෝ ඒ සුඛේ වෙනුවෙන් සතුම් මරන්න ලෑස්ති, හොරකම් කරන්න ලෑස්ති, කාමීත්‍යචාරය කරන්න ලෑස්ති, බොරු කේලම් හිස්සචන පරිසවචන ලෑස්ති. මොකද ලැබෙන සුඛය වස්තුවක් කරන සත්‍යයක් කරගෙන ආඩම්බරයක් කරන මම කියාගෙන මගේ කියාගෙන යන ගමන. ඉතින් අර කය පිළිබඳව පෙරලි වෙන ගතිය ආශ්‍රව ප්‍රසවාසයේ මුලමඳාගවත් සමාන නැහැ. උපදින ආශ්වාසය නෙමෙයි මැරෙන්නේ මුලැමැදාග බැලුවොත් ඒ වගේ මේ සුඛ වේදනාවක් කෙනකොට ඒකේ මුලැමැදාග බලනවා කියන එක තමයි විපස්සනා කරනවා කියන්නේ බලාන හිටියොත් සම්මතය තමයි හැම සුඛයක්ම ගෙවෙනකොට දුකයි. ඒක මේ ප්‍රතිපදාව දිගේ ගිහිල්ලා යම් අත්දැකීම් ප්‍රමාණයක් නැතු වුණොත් එහෙම කිසි කෙනෙක් බාර ගන්න කැමති නැහැ. මේක සම්බන්ධයෙන් ප්‍රසිද්ධම මේ තොරතුරු ප්‍රසිද්ධම දේශනාව අපේ සඳහන් වෙන්නේ චුල්ල වේදල්ල සූත්‍රයේදී. ඉතින් මම කැමති ඒක පොඩ්ඩක් මේ වෙලාවේ මතක් කරගන්න. එතකොට අපිට මේ ජවනිකාවට පොඩි එළියක් වැටෙනවා. ඒ ධම්මදින්නාව සහ විශාක කියන දෙන්න කුලවන්ත බොහොම සාධාන ජීවිතයක් ගත කරපු දෙන්නේ. ඉතින් ඒ ඉන්දියාවේ ක්‍රමේ තියෙන විදිහට ගෑනුන්ට හැඳිමිටේ ඥානෙ තියෙන්නේ. උන් ගෙදර ඉඳලා බත්තු යන්න ඕනේ. උන් කුසියම්මලා. පිරිමි ඉතින් ඕන වෙලාවක එළියට යනවා රටත් එක්ක සම්බන්ධකම් පවත්නවා. ඔහොම ඉන්නකොට විසාකාවට හම් වෙනවා බුදුරජාණන් වහන්සේත් එක්ක බණහන්. විසාකාව නිකමටවත් ධම්මදින්නාවට කියන්නේවත් නැහැ. බුදු කෙනෙක් පහළලා තියෙනවා ධර්මයක් තියෙනවා කියලා කියන ගෑනුන්ට තේරෙන්නේ නැහැ ගෑනු මොඩයි. ගෑනුන්ට කියලා වැඩක් නැහැ. ඒක තමයි විසාකාවගේ විසාකගේ අදහස. මේ මේම කර කර ඉනකොට විසාක මෙහෙම නරක අදහසක් තිබුණාට නරක කියලා කියන්නේ පක්ෂග්‍රාහී අදහසක් තිබුණාට gedara ඉඳද්දිම ටික ටික භාවනා කරලා භාවනා කරලා මෙයා සෝවාන් වෙනවා. ඊට පස්සේ තවත් හැංගින් පහලලා සකදාගාමී වෙනවා. දවසක බණට ගියාට පස්සේ බණ අහගෙන ඉන්නකොටම අනාගාමි තත්ත්වයටපත් වෙනවා. මෙයාට හිතෙනවා දැන් නම් අද ගෙදර ගියාට පස්සේ ආයෙ මට ගෙදරක් අඹුවක් පවුලක් අවශ්‍ය කරන්නේ මම මොකක් හරි තීන්දුවක් ගන්න ඕන කියලා රෑ වෙලා ගෙදර යනකොට සත්මහල් ප්‍රාසාදයේ ධම්මදින දුවගෙන එනවා. ගෙදර ගෙදරට හවස් වෙලා යන ස්වාම පුරුෂයා සිප වැරඳ ගන්න. ඊට පස්සේ කියනවා මගේ ඇඟට අත තියන්න එපයි කියලා. ඉතින් ධම්මදින්නට පේන මේ මිනිස්යා මේ ඉඳපු ගමන් මොකක්වත් නැතුව මේ අමතර දෙයක් කරන ඒ උනාට අහන්න යන්නේ රැයට කන්න දීලා හැතපලා උදේ නැගිටලාට පස්සේ උදේත් සලකලා කියනවා ඔබතුමා වෙනදා වගේ නෙවෙයි මම ඔබ ආගේ ගෑණි මම ඉති වෙනදත් අතින් අල්ලනවා මේවා කරනවා අද මට මෙහෙම කරන්න උනේ වෙන ගෑණියක් පිළිබඳ හැඟීමක් ආවද නැත්නම් මං ගැන සැකයක් ආවද මම මේ අහන්නේ බොහොම විවේක වෙලාවක් කියලා. මේ විසාකා කතා කරන්නේ නැහැ. විසාකාව කියන්නේ විසාකා මේ කියන්නේ පිරිමි. නැවතත් අහනවා නෑ මම මේ මම ඇහුවට සමා වෙන්න මට ඊ වෙනසක් තේරෙනවා කියලා. ඊට මම කතා කරනවා. තුන්වෙනි සැරේට ලැබුවට පස්සේ කියනවා මම මේක උඹට කිව්වට අටහගන්නේ දන්නේ මට මේ ගෘහ ජීවිතේ පාවෙලා තියෙනවා. ආයිති ප්‍රශ්න නැද්ද මොකද කරන්න හදන්නේ? මම පැවිදි වෙන්න යන්න හදනවා. නැත්නම් ආරාමික වෙන්න හදනවා. උඹට කැමති නම් මේ බූදලි පරිහරණය කරපන් අවශ්‍ය නම් පුරුෂෙක් තියාගනින් මේක තියාගෙන සුවසේ ඉන්න ඇති වෙන්න මෙතන කන්න බොන්න තියනවා කියලා. ධම්මදින්නා මේ පැත්තේ හිතන්න ධම්මදින්නා කියනෝක මේ ඔය ඔය පැවිදි වෙලා ගත කරන විවේක ජීවිතේ ගෑනුන්ට බැරි පිරිමින්ට විතරද? නෑ නෑ තියෙනවා ගෑනු අයටත් පුළුවන්. ඉතින් හැබැයි විසාක නොකිය කියන උඹ වගේ සුකුමාර ගෑනු කෙනෙකුට මොන භාවනාවක්ද මොන පැවිද්දක්ද ඒක නිසා ඔබ මේක බුද්ධ විදින හිටපන් කියලා. ධම්ම දින නැවත නැවත අහනවා ඉෂාක. ඔය මේ ශේස්ත්‍රය දන්නා වගේ පුළුවන්ද කියන්නේ? පුළුවන්. එහෙනම් කැමතිද අපි මේ දොර දන් දෙමු මේක. මිනිසුන්ට කියමු අඬ බෙර ගහලා ඔක්කොම ගෙනියන්න කියලා. මාත් යනවා පැවිදි වෙන්න. ඉතින් එතකොටම විසාකට හිතනවා දැන් මේ මිනිස්සයා මේ ආසාවට පැවිදි වෙන්න කියලා සෑහෙන දුකකටපත් වෙනවා. දැන් අද පැවිදිලා ඉන මෑණිවරුත් එක්ක කතා කරලා බලන්න ගෘහ ජීවිතේ කොච්චර සන්තෝෂෙන් හිටියත් පැවිදි වෙච්ච දවසේ ඉඳලා මල කරදරේ. හැම තැනම ප්‍රශ්න. ඒක දැහැෙන්න මට දවසකට පණිවිඩ දෙක තුනක් හම්බ වෙනවා. රණ්ඩු කර ගන්නවා ආවේනික ප්‍රශ්න. ඒක හිතලද නැත්නම් ගෑනු මෝඩයි කියලා හිතලද කරන්නේ විසාකාව කැමති වෙන්නේ නැහැ විසාක කැමති වෙන්නේ නැහැ. එතකොට කොහොම හරි කරන්නේ උපාසිකාරාමයට යා ගිහිල්ලා තියලා මෙයත් ගිහිල්ලා බණ භාවනා කරනවා. මේ ඔය ඔය කොයි කතාවක ඕක මේක වුණත් ධම්මදින ඉතාම තීක්ෂණ බුද්ධිමත් කාන්තාවක් නුබෝ කලකින්ම රහත් වෙනවා. පැවිදිලා නුබෝ කලකින් රහත් වෙනවා. පිටපලකට ගිහිල්ලා රහත් වෙලා දැන් බුදුන් වඳින්න එනවා සවැත් නුවර. එතකොට විසාක ඉන්නේ සවැත් නුවර. එතකොට එයා අනාගාരിക අනගාരിക අපි කියන ගුරු ඇඳලා. නැත්නම් පැවිදිෙන්ට ඉන්නා වගේ අනගාരിකව ඉන්නවා. විසහකට ආරංචින ඕන ධම්මදින්නාව ආයෙත් සවැත්නුවට කියලා දැනගන්නවා අපරාධේ ගිය ගමන අසාර්ථක වෙන්න ඇති මේ පශ්චාත්තාපෙලා තමයි විල තියෙන්නේ කියලා ගිහිල්ලා කතා කරලා ආර්යාවෙනි කියලා අහලා සැප දුක් අහලා ප්‍රශ්නාවලියක් අහනවා ඒක තමයි යොචුල්ල වේදාල සූත්‍රය කියලා කියන්නේ බලන්න ඒකේ අල්ලපු නැති ශේෂ්ත්‍රයක් නැහැ එක තැනකදී අහනවා ඒකටයි මම මේ දිග කතාවක් කියාගෙන ආවේ එතනදී අහනවා ආර්යාවෙනි මේ සුඛ වේදනාවේ තියෙන සැප දුක දෙක මොනවද කියලා. අපිට කවදාකවත් අහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයිනේ. අපි දන්නේ සුඛ වේදනා සුඛයි. ඔක මොකක්ද ආයේ මේ සැප දුක දෙක. ධම්මදින්නාව කියනවා ආර්ය විසාක සුඛ වේදනාව එනකොට පවතිනකොට සුඛයි යනකොට දුකයි. එතකොට හිත තියෙන්නේ රාගානුසේ මේ සුඛයට ආසාවේ. ඒක නිසා මේ යනකොට දුක තියෙනවා. නමුත් ඒක අනුසේ ධර්මෙන් ආතුර වෙලා ඉන්න නිසාට පේන්නේ නැතුව කියන කතාව ඒක නම් ওই පොතේ සූත්‍රේ නෑ කොහොමද කියනවා එනකොට සැපයි යනකොට දුකයි ඒක තමයි සුඛ වේදනාව හා ඒක මම හිතන්නේ මෙතන ඉන්න කාටවත් ඕ විසාක උපාතකට හෝ කාටවත් ඒක අභියෝග කරන්න පුළුවන් වෙයි කියලා මොකද ඒ තරම්ම බුද්ධ වචනයක් වගේ වචනයක් ඊට පස්සේ ආනෝ උසපාසිකාව නැත්නම් ආර්යාවෙනි ධම්මදින දුක වේදනාවේ සැප දුක දෙක මොනකද්ද දුක් වේදනාව එනකොටයි පවතින කොටයි දුකයි. නමුත් ඒක යනකොට සැපයි. හැබැයි එතකොට හිත තියෙන්නේ පටිඝානෝසේ මේක නොදකින් ඔපතන් කියලා. මම හිතනවා මේක එච්චර තේරුම් ගන්න අපහසු වෙන එකක් නෑ. මොකද මේ ලෝකේ අවුරුදු 50ක් 60ක් ජීවත් වෙච්ච මිනිස්සෙකුට මේක තර්කයට දාලා බලන්න පුළුවන්. අපි දන්නේ සැප දුක දෙක විතරයි. සැප නැත්තම් දුක, දුක නැත්තම් සැප. ඒ නිසා සැප යනකොට දුක ඉතුරු කරලා යනවා. දුක යනකොට සැප ඉතුරු කරලා යනවා. ඉතින් මේක තමයි මේ තර්ක ඥාන කියලා කියන්නේ. නමුත් විසාකතුමා මේ ප්‍රශ්නේ ටිකක් ප්‍රශ්න කර දැනකට ගෙනියනවා සංකෘතනගෙනවා අදුක්කම සුඛ වේදනා පිළිබඳව සැප දුක දෙක මොකද්ද කියලා. ඉතින් ඉතින් දැන් ඔන්න අදුක්කම සුඛ වේදනා කියන්නේ මොකද්ද කියලා හඳුන්ලා දෙන්න වෙනවා. සැපට වැටෙන්නෙත් නැති දුකට වැටෙන්නේ නැති අවස්ථාව. ධම්මදිනා රහත් මෙනිනාංශ කියන උපාසක සැප දුක දෙක නැති මේ අදුක්කම සුඛ නැත්නම් නොදුක් නොසු අවස්ථාව තියෙන බව දන්නවනම් සැපයි ඒක දන්නේ නැත්නම් දුකයි ඒ වෙලාවේ මොහේ තියෙන කිසි කෙනෙකුට මෙහෙම දෙයක් ලෝකේ තියෙන බව දන්නේ ඒක අන්ධකාරය මොකද මිනිස්සු ඒකාන්ත වශයෙන් සැප හොයාගෙන ඉන්නේ නිත්‍ය සංඥාවේ දුක එනකොට අඬනවා නමුත් මේ දෙක මැද තැනක් තියෙන බවත් ලෝකයා දන්නේ ඒකට අවිද්‍යාව කියන එක දන්නවනම් සැපක් ඉතින් බුදුරජාණන් වහන්සේත් මේ වේදනානුපස්සනාව ගියාට පස්සේ කියනවා ආමිෂ නිර්ආමිෂ දෙකේම සැප අවස්ථාවක් තියෙනවා දුක් අවස්ථාවක් තියෙනවා නොදුක් නොසුව කියලා. මෙන්න මෙහෙම සමීකරණයක් හදාගන්න අපි ගෘහාශ්‍රිතව එමෙතන් ආමිෂයටම කැතපෙලා ආමිෂයෙන් ආතුර වෙලා ඉන්න එකනට මේ නොදුක් නොසුව වේදනාව දැනෙන්නේ පාළුව තනිකම කම්මැලිකම නීරසකම එපා වීම නිදිමත වශයෙන්. ඉතින් එතකොට යා බලන්න හදනවා පුළුවන් තරම් ඉක්මනට ආයෙ සැපකට යන්න. යාට පේනවා මම දැන් පාළු වෙලා කතා කරන්න කෙනෙක් නැහැ. ආශ්‍රය කරන්න කෙනෙක් නැහැ. වන්දනාව වන්දනාව යන්න අනේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ පාළුව නැතිකරන්න එක්ක බෝධි පූජාවට යනවා නැත්නම් වන්දනාවකට යනවා නැත්නම් කාටට SMS එකක් කරනවා එහෙම නැත්නම් ලියුමක් ලියනවා නැත්නම් ටෙලිෆෝන් එකක් ගන්න නැත්නම් පත්‍රය කියවනවා නැත්නම් ටෙලිවිෂන් එක බලනවා එයාට පෙන්වන්නම බෑ මේ අදුක්කම සුඛ වේදනාව ඒක තමයි ගෘහාශ්‍රිතයන්ගේ හැටි නමුත් නිර්ාමිෂ සුඛේ දන්නේ කන දන්නවා මේ අනායාසයෙන් භාවනාව යනකොට අනායාසයෙන් ආස්වාද ප්‍රසවාස වෙනකොට ඒකේ සැපත් නැහැ දුකත් නැහැ ඒක සිද්ධ දියුණුවක් ප්‍රතිපදාවේ දියුණුවක් කෙලස් අඩුයි. ඒ නිසා නිර්ාමිෂ සෝකේ දකින්නේ හුදකලාවක් විවේකයක් පිරිච්ච ගතියක් විස්රාමයක් කියන. ඉතින් කවදද අපේ ජීවිතය මේ පහළුව තනිකම කම්මැලිකම නීරසකම කියන එක තුල හුදකලාව දකින්නේ. විවේකයේ දකින්නේ. පිරිච්ච ගතිය දකින්නේ. විස්රාමයේ දකින්නේ. ඕක තමයි පුතඥ කමේ ඉඳලා ආර්ය භාවයට යනවායි කියලා කියන්නේ. ඉතින් මේක වෙන්න බැරි දෙයක් නෙවෙයි. වෙන්න පුළුවන් එකක් නිසා මේ වගේ භාවනා මධ්‍යස්ථාන අවුරුදු 40කට කලින් හැදුවේ. එහෙම එකක් මේ ලෝකේ තියෙනවා. පුළුවන් නම් මතු කරගමු. මොකද්ද මතු කරන්නේ? අපි මෙතෙක් කන් නොදකින් නොපතන් නොදෝමකින් කියවුවා වූ මේ පාළු ගතිය, තනි ගතිය, කම්මැලි ගතිය, නීරස ගතිය ආවට පස්සේ ඒක විවේකයක්. ඒක හුදෙකලාවක්. ඒක පිරිච්ච ගතියක්. ඒක සම්පත්‍ති කරගතියක්. ඒ විස්රාමයක් කියන තැනට ගියා නම් ඒ මනුස්සයා අබිනිෂ්ක්‍මණය කරපු කෙනෙක්. ගිහිගේ අතාරපු කෙනෙක්. එහෙම නැත්නම් මේ කැලියට ආවට මොකද? තට්ට ගෑවට මොකද? සිවුරක් නැන්දට මොකද? තාමත් හිතේ තියෙන්නේ පහළ වෙනකොට නදකින්න පතන් කියන ගතිය නම් කය පැවිදි වුණාට හිත පැවිදි වෙලා නැහැ. ඒක ලේසි නෑ. ඒ වගේම තමයි ගෙදරක හිටියත් ඒ මනුස්සයා දන්නවනම් මම දැන් අපේ දරු දීක දීකතල ගිහිල්ලා මම ගෙදර ඉන්නේ මම මේ හම්බෙච්ච විවිකේ පුළුවන් තරම් භාවනා කරනවා හුදකලාව පාවිච්චි කරනවා විවිකේ පාවිච්චි කරනවා කියලා ඒ මනුස්සයාට පැවිද්දෙකුට හම්බෙන්නේ තරම් විවිකයක් හම්බ වෙනවා ඒ මොකද එයා නිර්ආමස සුඛය අඳුරනවා ඒ වගේම අබිනිෂ්ක්‍මණය කියන එක තේරෙනවා කාමයෙන් අයින් වීම ඒකට මේ අබිනිෂ්ක්‍මණයට අර්ථ දෙක තුනක් තියෙනවා. එකක් තමයි කාය විවේකය මේ ඇලි ගලි වාසියෙන් අයින් වෙලා අරණ්‍ය වෙලා පැත්තකටලා ඉන්නවා. කායික වශයෙන් වැඩි ඇසුර පවත්තන්නේ නැහැ. ඒක දිගන කාය විවේකය. ඊට පස්සේ මේ නිරාමිෂ සුඛය කියලා කියන්නේ චිත්ත විවේකය. හිත නිතරම බලන්නේ විවේකයෙන් හටගත් ආ වූ ප්‍රීති සුඛය ගන්නවා මිස ඇලි ගලි වාසය කරමින් ආලිංගන කරමින් බර්ත්ඩේ පාටි දාමින් ඩිනර් පාටි දාමින් සැනකෙලිය වල යමින් ඇසුර නෙවෙයි හිත පුළුවන් තරම් නිර්ආමස සුඛයට යොදා ගන්න. ඒක හැමෝටම හම්බ වෙන්නේ හම්බ වෙච්ච කෙනාට ඊටාම අමාරුයි ඒක අරස කරගන්න මොකද මේ සමාජශීලී වීම මේකට සුද්ධ වශයෙන්ම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා ambiguity of civilization අපි මේ ශිෂ්ට ගුණ වෙච්ච නිසා වෙච්ච හෙනයක් අපිට ගහලා තියෙනවා අපි මේ ඇඳුම් ඇඳගෙන මිනිස්සුත් අතර ආචාර ධර්ම පවත්වමින් මේ සභාගත වෙලා ගත කරනකොට අපිට විවේකී වියන්ට වෙලාවක් නැහැ. තනිවීම පේන්නේ සමාජයට පිටු දැකීමක්, කැලයට යෑමක්. ඒක නිසා ශිෂ්ට වීම හරහා අපි මේ වගවීමක් කියන සමාජයේද ඒ සම වගකීම හරහා අපිට තද්ද ආතතියක් එනවා. තද අසහනයක් එනවා. ඒ සමාජයේ කුමන දෙයකට සතුටු වෙන්නේත් නැහැ. මොන જાතිකට සතුටු වෙන්නේ? ඉතින් අපි මේ සමාජයේ සතුටු කරන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් වට්ට කරනටු නටනවා, උඩරට නටනවා, පාතරට නටනවා, අරක අඳිනවා, මේක අඳිනවා. කාගේ වාසනාවටද කාගේ න්‍යායපත්‍රද කියලා දන්නේ. අයියෝ කියලා හිතෙනවා. අනේ අනිච්ඡං කියලා හිතනවා මේ මිනිස්සුયો නටන නාඩගම මේ අනුන් සන්තෝෂ කරා. මේ ශිෂ්ටාචාරය නිසා. ඊයතින් බලනකොට කටුකුරුන් දේ ස්වාමීන් වහන්සේ කියනවා මේ ගස් තියෙන්නේ. ගසුත් පරිසරයට හැඩ ගැහෙනවා. ගසුත් ಜಾතිය බෝ කරනවා. ගසුත් වර්ගයේ පත්තවන ජීවත් වෙනවා. කවදාකවත් චේතනා නැහැ. ඊර්ෂ්‍යා හිතන රහත් වෙලා. ගස්කොලන් රහත් වෙලා උන්ට ගහට කෙටුවත් කවුරු හරි කිරියාවත් ගාලල්ලා මනුස්සයෙකුටම කෙටුවා නම් එහෙම බුදු අම්මේ මානවයිති වාසිකම් පිළිබඳ එහෙන් නඩු දාවි මට නිিন্দা කරා කියාවි එමකද මේ කය මම ගියාගෙන ඉන්නේ ගස්කොලන් වල ඉම ගන්නෑ සත්තුන්ගෙත් ඔය මගේ කකුල එක දවසක් මේ තරපෙක් කෑවා ඉතින් ඒ සර්පයා කෑවට පස්සේ මිනිස්සු වට කරගෙන මට වෙදගම් කරා හැබැයි සර්පයා කකුල වැගුණා මගේ අතින් ඒකට වෙදගම් කරන ගෞරවයක්වත් නැහැ ඌගෙන් ගිහිල්ලා අහන්න මේ මේ ආම්සු කෙනෙක් පෑගුවා බලපන් කඩප්පුලි වැඩක් කරාම ඔබේ වලිගේ පෑගුණා තුවාල වුණාද කියලා අහන්න එක එකක් නැහැ. දැන් මේකට වට කරගෙන උදව් කරන්න ඕනේ තරම් කට්ටිය ඉනවා. ඉතින් උන්ගේ උන්ගේ දැකලා තියෙනද සත්තුන්ට මේ ආතරයිටිස් එච්චාම් වෙන විශ්පිරිතාලයක් තියෙනවා. වයසට ගියාම ඉන්න වෙනම වයසක මේ මොනවද කියන්නේ එල්ඩර්ස් හවුසස් තියෙනවා. පිස්සන් කොටු තියෙනවා. මොකක්වත් නැහැ. සත්තු ලෝකේ මිනිස්සු ඔය කියලා කෝටි ගණක් ඉන්නේ. මොකක්වත් නැහැ. මේ ශිෂ්ට වෙලා අපි මේක මිනිස් ලෝකේ කියාගෙන මේ නටන පිස්තුව දිහා බලනකොට මේක නතර කරන්න මොන බයිලි ඇරියට මොන තොইল නටුවට ඇරියද කියලා කියන්න බෑ. ඒ නිසා මේ සමාජයට වග වෙලා, පවුලට වග වෙලා, ආගමට වග වෙලා, ජාතියට වග වෙලා අනේ නටන නැටිලා. කවදද මේ මිනිස්සුයකට පුළුවන් වෙන්න මේ විවේක වෙලා මේ විස්රාමයේ කියන එක දකින්න අපිට පේන්නේ විස්රාමයේ කූණියමක් කාලකණිකමක් කියන. ඒ නිසා ධම්මදින තෙටිනාංශ මේ ඉදිරිපත් කරන මේ වේදනාව පිළිබඳව පැතිකඩ තුන අපිට පුළුවන් වේද භාවනාදී බලන්න. අපි භාවනා කරගෙන ඉන්නකොට හුඟක් වෙලාවට වෙන්නේ ඒ වේවා කියන ප්‍රාර්ථනා නිසා නෙවෙයි අපිට නුහුරුණු පුරුදු නුරුස්නා දේවල් හිතේ. ඔන්න සද්දයක් ඇහෙනවා. ඔන්න කකුල වේදනාව එනවා. ඔන්න හිතවිල්ලක් එනවා. එතකොට අපිට දැනෙනවනේ ඇඟට වෙහෙස ඒකට අපි කියනවා නුරුස්නා ගතිය කියලා. ඒ නුරුස්නා ගතිය ආවට පස්සේ මේ නුරුස්නා ගතිය තුල ධර්මයේ තියෙනවා. මේ නුරුස්නා ගතිය තුල <coughs> අනිත්‍යත්වයේ තියෙනවා. සංස්කාර ස්වභාවයේ තියෙනවා. පටිච්ච සමුප්පන්න ගතිය මේකේ තියෙනවා. මේකේ ක්ෂය වෙන, වැය වෙන, නිරුද්ධ වෙන ගතිය තියෙනවා. විරාග ගතියක් මේකේ තියෙනවා කියලා මේ ඇති වෙච්ච මේ නුරුස්නා ගතියෙහි ධම්මානුපස්සනාවක් කරන්න අපිට බැරි මොකද අපි පුළුවන් තරම් තටමන නුරුස්නා ගතිය නැති කරා. නුරුස්නා වේදනාව ආපු වෙලාවේ ඉඳලා උණට කෙල ගහනවා, උණු වතුර වක් කරනවා, අරියාදුකම් කරනවා. ඉතින් කවදාකවත් අපිට මේ ආවේ නුරුස්නා වේදනාවක් මේ තුල මට තියෙන පටිඝය ඒ නිසා කවදාකවත් මේකේ අනිච්චත්වයේ දුක්ඛත්වයේ සංකත ස්වභාවයේ පටිච්චසමුප්පන්න භාවය මේක ක්ෂය වෙනවා වැය වෙනවා කියන එක හිතෙන්නෙම නැහැ. මේක ක්ෂය කරන්න ඕන කියලා වනස්සිතවිල්ලක් එනවා. වැය කරන්න ඕන කියලා වනස්සිතවිල්ලක් එනවා. ඉතින් අර වේදනාව නැති කරනකම්ම අපි දෙකට කපුව පණුවෙක් වාගේ ගොඩ දාපු මාළුවෙක් වගේ නටනවා මිස අපිට පුළුවන් වෙයිද මේ කය පිළිබඳව ඇති කරගත්ත සතිය ආරහා නුරුස්නා ගතියක් ආවට පස්සේ ඒ නුරුස්නා ගතිය දිහා මුලැමැදාග බලන්න. ඒක නම් මං හිතන්නේ පිළිගන්නේ කියලා මූල ධර්ම වශයෙන් බැලුවොත් කාට හරි පුළුවන් නම් මේ නුරුස්නා ගතිය දිහා කයේ කයානෝ බලනවා කියන එකට වේදනාසු වේදනානුපස්සී විරති වේදනාවන් කෙරෙහි වේදනාවනෝ බලනා විදිහට කියලා කියන්නේ මේ නුරුස්නා ගතිය මුලැඳාග බලුවොත් අග කියන්නේ සැපක් නුරුස්නා ගතිය පහ වෙන යන තැන සැපක් තියෙන්නේ අපිට ඒක පේන්නෙත් නැත්තේ උත්සාහ කරන්නෙත් නැත්තේ අපි ඒක දිහා බලන්නෙම පටිඝානුසේ ද්වේෂහිතේ ඒ නිසා නුරුස්නා ගතියක් ඇති වුණාට පස්සේ ඒක මෙනෙහි කරන්න ගියත් ඒක මෙනෙහි කරාට වැඩ කරන්නේ නැද්ද? මොකද මේක මේකට වනස් හිතවිල්ලෙන් මෙනෙහි කරා. මේක නැතිවියම් ඵලයන් නොදකින් නොපදන් නොදෝමකින් කියලා තමයි නුරුස්නා ගතිය මෙනෙහි කරන්නේ. ඉතින් ඒක ප්‍රകൃතිය දකින්න බෑ. කවදා හෝ මේ නුරුස්නා ගතිය පටන් ගන්නකොට නම් නුරුස්නයි, මැදත් නුරුස්නයි. නමුත් මේක යනකොට සැපක් තියෙන කියන එක අවබෝධ කරන්න නම් යා අනිවාර්යයෙන්ම දැනගෙන තියෙන බණපදයේ නුරුස්නා කියන නම එනකොටම හිතේ තියෙන ද්වේෂසහගත හිත. පටිඝහනුසේ තියෙන ආන්නේක දැක ගන්න පුළුවන් වුණොත් මේ කයේ කය අනෝ බලනට වැඩිය මට්ටම් දෙකක් යමුරේ පේනවා. හැම වින්දනයක් පිළිබඳවම මතුවෙනකොටම ඒක පිළිබඳ පූර්ව නිගමනයක් අපි ළඟ තියෙනවා. සැපක් එනකොට ඒකට මනාපේ සහ නුරුස්නා ගතියක් දුකක් එනකොට අමනාපය කියන මේ දෙක දෙතෑවරව පහළ දෙනවා අපට. ඉතින් බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි දුක් වේදනාව කියලා කියන්නේ උලක්. කලයි කයි වැඩිච උලක්. දුක් වේ ඉතින් හිතන්න කියලා කියනවා උලක් වෙනච මිනිහා දුකටපත් වෙනවනේ. හිතන්න කියනවා එතනම තවක් තුලත් ඇනුනොත් තවත් උලක් ඇනුනොත් ඒක කවදාවත් දරන්න බෑ. මොකද්ද දෙවෙනි උල කියන්නේ ඒකට තියෙන ද්වේෂය. ඒ නිසා දුක් වේදනාවක් එනකොට මේ द्वेष උල ඇනගන්න නැතුව දුක් වේදනා දිහා බලන්න පුළුවන්කමට කියනවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. අපිට පිටේ කාවේ කවුරුරි කැහැලා කියලා. කවුරු කැස්සා. නුරුස්නගතියක් ආ. එනතම් වැස්සා. නුරුස්නගතියක් ආ. එයා හරි ඉතින් කවුරු කයින්ව වහිනවා ඒක හරි. නමුත් ඒකට තියෙන ද්වේෂය ඇතුලින් ඉන්නේ. ඒක තමයි මේ දුක ඉවසා ගන්න බැරි මට්ටමට නගින්නේ ඇතුලෙන් එන द्वේෂය බුදුරජාන් වහන්සේ කියනවා මේ द्वේෂය අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි ක්ෂය වෙන සුළුයි වැය වෙන සුළුයි නිරෝධ වෙන සුළුයි විරාග වෙන සුළුයි ඒ නිසා මේ වේදනාව බලන ගමම්ම ඒ සඳහා තියෙන මේ නුරුස්නා ගතිය විශේෂයි ධම්මානුපස්සනාවක් නැත්නම් ඒකේ තියෙන වැඩ කරන ධර්ම ටික බැලුවොත් සැප වේදනාව කෙරෙහි ඇති වෙන රාගානුසයත් දුක් වේදනාවතිය තියෙන පටිඝානුසයත් එකම තාලෙට වැඩ කරනවා. ඒ නිසා සැපක් ආවට ඒක බදාගෙන ඒක ලොක් කරගන්න තටමන වෙනුවට ඕකත් අනිච්ඡං ඕක දුකටපත් වෙනවා. ඕක යනකොට දුකයි. ඒ දේත් පහළ වුණේ හේතු ඇතුවයි. සංකත දෙයක්. මේ සැපත් නැති වෙනවා, ක්ෂය වෙනවා, වැය වෙනවා, නිරෝධ වෙනවා කියලා බැලුවොත් හැම සැපකමත් හැම දුකමත් විශාල ධර්ම ස්කන්ධයක් තියෙනවා. ඒක අපිට පේන්නේ නැත්තේ පූර්ව නිගමන නිසා. අපි යන්නේම දුක එනකොට වැඩ නැති කරන්න සැප එනකොට වඩා වගඩ ගන්න දිනු කර ගන්න මේ නිසා අපිට කවදාවත් දුකක ඉඳලා සැපට මාරු වෙන අතරමැද අදුක්කම සුඛේ අහුවෙන්නේම නැහැ. ඒ මොකද අන්ත දෙකේ අපි ජීවත් අපිට මැද අහුවෙන්නේ නැහැ. ඉතින් කවදා හරි හිතන්න දුක් වේදනාවක ඉඳලා ඒක ඉවර වෙනකම්ම බලන් ඉඳලා ඊගාට ඒකින් එන සැපය යනකොට මැද තැනක් තියෙනවනේ සැප දුක දෙක නැති. ඒ වගේම සැපක ඉඳලා දුකට මාරු වෙනකොට අනිවාර්යම තැනක් තියෙනවනේ සැප දුක දෙක නැති මිච්ඡර කල් සංසාරේ හිටිය අපිට කවදාකවත් මෙවැනි දෙයක් අපේම ස්වයම්බූ ඥානකට අහුවේ කියලා හීනකින්වත් හිතනවා. බුදුබණක් ඇහෙන්නම ඕනේ. බුදු කෙනෙක්ම මේක කියලා දෙන්න ඕනේ. ඒක කරාබට බුදුබණක් ඇහෙන්නත් ඉතිසලා කායනුපසනාව කරලා තියෙනවා. ඉතිසලා සතිය වඩලා තියෙනවා. ඒ වගේම මේක දිහා විචක්ෂණ බුද්ධියකින් ධම්ම විචයෙන් බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැනට කරන විද්‍යානුකූල පරීක්ෂණ වලින් පෙන්නලා තියෙන්නේ මේක දැක ගැනීමේ හැකියාව සියලු මිනිස්යන්ට සමසේ තියෙනවා. එකෙකුටවත් ඕනකමක් නැතිකමයි ප්‍රශ්න. එකෙකුටවත් ඕන උන්ට ඕනේ සැප. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔළුවෙන් හිටගෙන කිව්වත් මේක දිහා බලන්න බෑ බලන්න ගියොත් නම් අපි අතර කිසිම වෙනසක් නෑ අපි ඔක්කොටම තියෙන සමාන අපි කියන භව සම්පත්තිය මේ සැපක ඉඳලා දුකට මාරු වෙන තරම් දුකට ඉඳලා සැපට මාරු වෙන තරම් බලන්න බැරි මොකද හරි කම්මැලි හරි නීරසයි හරි ඒකාකාරී ඉතින් නිින්දට වැටෙනවා භාවනාදී අරමුණ ගෙවිගෙන එනකොට නිකම්ම කම්මැලිකම නීරස ගතිය නිසා අපි නැගිටලා ගියේ මොකටද කියලා අපි දන්නෙත් නැහැ ගියාට පස්සේ දන්නවා දැන් නයි පාවිලා නැගිට මොකටද දන්නේ හැබැයි ඒ එනකොට ඇවිල්ලා තියෙන හිත මේ සැප දුක දෙක නැති தത്വයට ඒක භාවනාවේ උතුම් තැනක් මේක දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි කියන්ට ධම්ම දින්නාවගේ ඉදිරිපත් කිරීමේ ශක්තිය බලන්න sannivedanaya බලන්න මේ අදුක්කම සුඛය දන්නවනම් ඒක සැපක් දන්නේ නැත්නම් දුකක් අපි මෙතෙක්කල් ජීවිතේ කොච්චර කාලයක් අදුක්කම සුඛේ දකින්නද අපි ඒකට වෛර කළා මේක නීරසයි කියලා කිව්වා කම්මැලි කියලා කිව්වා ඒකාකාරී කියලා කිව්වා නිදිමතයි කියලා කිව්වා බය එලවන සුළුයි කිව්වා සැක එලවන සුළුයි කිව්වා අනාරක්ෂිතයි කිව්වා එතකොට ඒක එන්නකොටම කරප්පා කව ඉන්ස භාවනා කරලා ඔක අයින් කරන්න බෑනේ ඔක අයින් කරන්න වෙන්නේ බණාලා ධර්ම සාකච්ඡා කරලා ඒක එනකොට ලෑස්තිලා යන්න මේ නීරසකම කම්මැලිකම භාවනා ප්‍රතිඵලයක් මම මේකට ලෑස්ති වෙලා ගියොත් කවදා හරි තේරුම් ගන්න පුළුවන් ඒ අදුක්කම සුඛ නැත්තම් සැප දුක් දෙක නැති මධ්‍යස්ථ තැනේදී කෙලෙස් නැහැ කියලා. එතන කෙලෙස් නැහැ. එතන ආස කරන්නත් බෑ, ද්වේෂ කරන්නත් බෑ. යම් තැනක හිතේ කෙලෙස් නැද්ද එතන නිින්ද එනවා කියලාත් මතක තියාගන්න. අපි මේ අවදියෙන් ඉන්න හැම වෙලාවෙම කෙලෙසයක් තියෙනවා. අවදියෙන් ඉන්නේ රාගේ උත්සන්න වෙච්ච වෙලාවේ. ද්වේෂේ උත්සන්න වෙච්ච වෙලාවේ. රාග ද්වේෂ දෙක නැති වෙච්චාම දැකලා තියනවාද අත්විඳලා තියනවාද සක්මන් කරද්දී නිදිමත එනවා සක්මන් කරද්දී වැනෙන්න පටන් අර ගන්නවා කෙලින් යා ගන්න බැරි වෙනවා නිදිමත එනවා මේ හොඳටම දන්නවා දෙපැත්තේ කට්ටිය සක්මන් කරනවා මං ඉන්නේ මළුවක නිදිමත එනවා මොකද ඒ සක්මනේදී හරියට හිත ගියොත් වම දකුණට කෙලස් අඩු වෙනවා කෙලස් අඩු වෙච්ච ගම වැනෙන්න පටන් ගන්නවා ක්ලාන්ත වෙන ගතිය එන්න පටන් ගන්නවා පරියංකේදී බෙල්ල කඩා වැටෙනවා උරිස් දෙකේ වැක්කිරෙන්න පටන් ගන්නවා. ඉරියව පවත්වා ගන්න බැරි වෙනවා. ඒ මොකද අර උද්දීපනයේ වෙච්ච රාග ద్వේෂ නතර වෙනකොට අපි කවදා හුරු කරලා නැහැ අදුක්කම සුඛයට අදුක්කම සුඛයට අපේක්ෂා කරන ගියොත් තේරෙයි මේ ලකුණු පෙන්වන්නේ ප්‍රසිද්ධ රාග ద్వේෂ දැන් නැහැ අතරමැදි අතර අපි ලෑස්ති වෙලා නැහැ නිසා කායानुපස්සනා කරපේකන වේදනානුපස්සනාට යනවායි කියලා කියන්නේ ඒ අදුක්කම සුඛ වේදනාට එනකොට ලෑස්ති වෙලා යනවා ඒක දැනගෙන යනවා. ඒකට කියනවා වේදනාසු වේදනානුපස්සී විහෙරති කියලා. ඒ සමේ අදුක්කම සුඛ වේදනාව යම් කිසි කෙනෙක් අත්දකලා එයා තව කෙනෙකුට අදුක්කම සුඛ වේදනාව ලබා දීමේ කටයුත්තට කෙරුවෝ කන පැලෙන්න ගහයි. නිත අදුක්කම සුඛේ උංගා කායයෙන් ලබලා ඒක තේරුම් අරගෙන මේ විවේකයේ මේ හුදකලාව අපි කිව්වා කාට හරි කිව්වොත් එහෙම මේක පුදුම වටිනාකමක් තියෙනවා. අනේ හුදකලාවයන් විවේකවයන් පිරිච්ච ගතියට වරෙන් කියලා මේ ලෝකේ කිසිම කෙනෙක් පිළිගන්න කැමති නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ සුමාන හතරක් පහක් පයින් ගිහිල්ලා පසක මහණුන් ළඟට ගිහිල්ලා ඔක කියන්න ගියාම මොකද්ද පසක මහණුන් කිව්වේ? ඕන්නේනවා සාක්‍ය වංශයෙන් පැවිදි වෙච්ච එක නා යා මේ අපෙන් වැඩ ගන්න නැතුවට එන්නේ අපි මේ මේ සේවකයෝ කරගන්න එක්කෙනෙක්වත් එපා කකුල් දෙක හොදන්න. එක්කෙනෙක්වත් එපා ආසනයක් පනවන්න. එයා මොකද මේ විශේෂත්වය කියලා. බුදුරජාණන් කොච්චර මහන්සි වෙන්න සිද්ධ වුණාද? මම උඹලා කෙරෙහි ආවේ විවේකයේ හොයලා දෙන්න, විශ්‍රාමයේ හොයලා දෙන්න, නිවන හොයලා දෙන්න. ප්‍රධානම දේ තමයි බුදුන්ට මේ බුදු වෙච්ච ගමන් ෆැක්ටරි ෆ්‍රෙෂ් බුදුහාමුදුරු. පස්සක මහණුන් කිරුවේ මොකද්ද ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා gedera යනකොට පරිස්සමෙන් gedera යන්න. ඔය හැම කෙනාටම භාවනා පොඩ්ඩක් හරි හරි ගියොත් gederin උණු වතුරක් කරන එක තමයි කරන්නේ. මූණට කියලා ගහන එක තමයි කරන්නේ. අරියාදුව තමයි කියන්නේ මොකද ඔයගොල්ලෝ ඔතෙක් කල් අනික් අයට කරුවේ ඒ ටික. ඒකයි වෙන එකක් නිසා නෙමෙයි. අපි දන්නේ මේ ධර්මයට සලකන හැටි. අපි දන්නේ ප්‍රතිපදාවට සලකන හැටි. අපි දන්නේ භාවනා දියුනේ මොකද්ද කියලා අපි මෙතෙක් කල නොදැනුවත්කමට එව්වට අවචාවට ලක් කරලා කතා කරා. කවදා හෝ වේදනානුපස්සනාවෙන් කවදා හරි තේරුම් ගත්ත දවසේ කතා නොකර ඉන්නේ කොහොඳයි මොකද මේ ලෝකේ අන්ධ භූත ලෝකයක් අන්ධ પરම්පරාවක යන ලෝකයක් ඉල්ලන්නෙම සැප ඒක හරියට දිවැඩිය කාර්යය සීනි ඉල්ලනවා වගේ ඒක හරියට පළඟැටියා ගින්නට පනිනවා වගේ පැන්නට පස්සේ තටු පිච්චුණාත් අඬුවක් පිච්චුණාත් ඊටු තට්ටෙන් ආයෙත් කරන්න පියාඹලා ගිහිල්ලා ගින්නටමයි පනින්නේ පුලුටු ගඳ එනවා. ඒතියෙදි පණින්නේ මේකට. ඒක නිසා දේශනා විවර කරන්න වෙනවා මේක ගියොත් හිටපු දෙවෙනකම් මම කතා කර කර ඉඳී පොඩ්ඩක් හිතන්න අපේ දරුවන්ට මොකද්ද උගන්වන්නේ කියලා. අද තියෙන ක්‍රමේ හැටියට මේ දරුවන් අපි මොනවද දෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න සහ ගහනවා. ඉවන්න වෙනවා. උන්න මේ සදාචාරයේ නැතුව දෙන මේ විද්‍යාවයි මේ අධ්‍යාපනයේ උන් ඒකාන්තෙම ඇබ්බැහියට ලක් වෙච්ච જાතියක් බාටපත් වෙනවා. ඒක ස්ත්‍රී දූර්තෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් කුඩු ගහන්න ඕනේ. එහෙම නැත්නම් සූදු කෙලින්න ඕනේ. මොකද සැප කෙලවර ඉවරයක් නැහැ. ඒක නිසා මතක තියාගන්න අපි මේ කරන ප්‍රයත්නයේදී අපි Taman වශයෙන් උත් මේ වාගේ වේදනානුපස්සනාවක් කරන අතර පුළුවන් වෙච්ච වෙලාවක පුළුවන් කෙනෙකුට කියන්න ඕනේ මේ එක ඇහක් වහගෙන යන ගමන යන්න එපා. ඇස් දෙක ඇරලා ගැඹුර බලන් ඉගෙන ගන්න ඕනේ. ඒක මේ කායනුපස්සනා කරන්නේ නැතුව කරන්න බෑ. කායනුපසනක් කරලා ඒමත් ඒ වේදනානුපසනාදී අපට මේ ආමිෂ නිර්ආමිෂ සුඛ, ගේහසිත, නෙක්ඛමසිත සුඛ ඒ දෙක අතර මැද තියෙන මේ අදුක්කම සුඛ කියන තේදනාව තේරුම් ගත්තට පස්සේ අපි කොතෙක් මෙතෙක් කල් ඒක නොදකින්න හේතුව ඒකට වෛර කරපේක. ඒකට ද්වේෂ කරපේක. ඒ නිසා අපි හරියට විඳ වැව්වා. ඒක දැනගත්ත දවසේ ඒක සැපයක් කියලා ධම්මදින මහරහත් මෙහිණන්සේ සඳහන් කරලා තියෙනවා මේ තරම් ලස්සනට බුද්ධ දේශනාවේ සඳහන් වෙන තැනක් කලාතුරකින් තමයි තියෙන්නේ. ධම්මදින්නාව තමයි මේක ලස්සනට චුල්ල වේදල සූත්‍රයේදී මතු කරලා තියෙන්නේ. අපි හෙටත් ටිකක් වෙලා ගනිමු. මේක පිළිබඳව තව ටිකක් විස්තර කරන්න. ඒක නිසා කරුණාකර සැප දුක ආවොහම මේ කොළ අරගෙන ලියන්න පටන් ගන්න එපා. මේ මොකද කියලා. ඔක දිහා පොඩ්ඩක් බලන්න. ඔය සැපේ මුලැමැදාග දුකේ මුලැමැදාග එතකොට ඒක තියෙන විශාල ධර්මස්කන්ධයක්. අනිච්චතෝ අනිච්චා වශයෙන් සංස්කාර වශයෙන් හේතුඵල ධර්ම වශයෙන් ඡේ වීම වශයෙන් වැය වීම වශයෙන් නිරුද්ධ වීම වශයෙන් විරාග ධර්ම වශයෙන් ඒක දැක්කට පස්සේ තේරෙයි අපි මේ කරගෙන ආපු වැඩපිළිවෙලේ ඊගාව පාඩම් පන්තිය තමයි මේ රූපය හරහා වේදනාවට හිත දාලා වේදනාවේ ඇති හැටි දැකීම ඒක විශාල ගැඹුරක් එහෙම නැත්නම් manussත්වයට යෑමේ කෙටි මාර්ගයක් ඉන් සියලු දෙනාට මෙතෙක් විඳපු දේවල් අහක ගියයි කියලා හිතන්න එපා. ඉදිරි ගමනකදීත් ඒකම ආදර්ශයට අරගෙන තවදුරටත් සැප දුක් වේදනා අදුක්කම සුඛ වේදනා Tamangeම අස්පනා පිට මුලමෙදාග වශයෙන් බලන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා සිළු දිනාට තනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා